ඊට පස්සේ අපිට පුළුවන් අපිට අවශ්‍ය විදිහේ ප්‍රශ්න ගැටලු తీරන ඒවා निराකරණය කරගෙන මේ ධර්ම දැනුම වර්ධනය කරගන්නට කටයුතු කරන්න. එතනදී මුලින්ම අපි මෙහෙම කාරණාවක් මතක කට යුතුයි. දැන් අපි හැම කෙනෙක්ම මේ උත්සාහවත් වෙන්නේ ඇත්තටම මේ ජරා මරණ සංඛ්‍යාත දුක්ඛගත සසරින් ඈතර වෙන්න. අපි හැම කෙනෙකුටම ඕනේ නිවන් දකින්න. නේද? අපේ බලාපොරොත්තු ඒක. එතකොට අපි ඇත්තටම දැනගත යුතු එක කරුණු ටිකක් තියෙනවා. ඒ ටික විශේෂයෙන්ම අපි දැනගත යුතුයි. ඒ කියන්නේ මේ නිවන් දකින්න නැත්තම් ජාති ජරා මරණ සංඛ්‍යාත මේ දුක්ඛිත සසරෙන් එතර වෙන්න අපි යමක් කටයුතුයි කියලා අපි දන්නවා ඒ කියන්නේ අපි භාවනා කටයුතුයි කියලා නමුත් මෙතනදී එක කාරණාවක් මුලින්ම හඳුනා ගන්න භාවනා කරනවා කියලා හෝ කුමන විදියකට හෝ තව එක්තරා රාමුවකට කොටු වෙන්න එපා ඇත්තටම සත්‍ය අවබෝධයක් කරන්න තියෙනවා. එතකොට අපි අවබෝධ කරගත යුතු ඒ සත්‍ය මොකක්ද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඊට පස්සේ ඒ සත්‍ය දැක්ම තමන්ගේ මනසේ තියනවද නැද්ද කියන එක තමන්ට බල බල මේ ධර්මයේ යෙදෙන්න පුළුවන්. අපි කියමු ඒ සත්‍ය අවබෝධය, ඒ සත්‍ය ස්වභාවය නුවණට, ඥාණයට, දර්ශනය වෙන එකට, වෙන මට්ටමට කියනවා අපි අධිගම ලබනවා මාර්ගඵල ලබනවා කියලා මේ සත්‍ය අවබෝධයට චිත්ත සමතේ හෝ සීලයේ හෝ සම්බන්ධයක් නැහැ. හැබැයි අපි ඒක මතක තබා ගන්නට ඕනේ සමාධිය හෝ සීලය හෝ උපකාරක ධර්මයක්. සීලය උපකාරක ධර්මයක් සමාධියට සමාධිය උපකාරක ධර්මයක් ඇත්ත ඇති හැටි දකින්ද මේ උපකාරක ධර්මයක්. මිසක ඒ සත්‍ය අවබෝධයට ඍජුව සම්බන්ධ වෙලා නැහැ. ඒක මම මතක් කළේ අපි යම්කිසි චිත්ත සමතයක් ඇති වෙන විදිහේ භාවනා කමඨහනක් වඩනවා කියමු. ඒ කමඨහනක් වඩනකොට අපේ හිතවල යම් යම් ගති ඇති වෙන්න පුළුවන්. ඒ ගති ඇති වුණා කියලා කවදාවත් ඒ සත්‍ය අවබෝධයේ ඒ සිතේ ඇති වෙන මානසික ගති ටික නෙමෙයි. වෙලාවේදී අපි උදාහරණයක් හැටියට කළොත් මම ඔබතුමන්ලට භාවනාව කියලා ආනාපාන සති කමඨානක් හෝ මෛත්‍රී භාවනාවක් හෝ යම් කිසි විදිහ අනිත්‍ය මනසිකාරයක් හෝ දුන්නා කියලා හිතමු. මේ පින්වතුන් කාලයක් අතනහර ඔය මං කියපු ක්‍රමය කළොත් ඔයගලන්ට ඇත්තටම පෙරපසු වෙනසක් තේරෙනවා. දැන් අද නොඑක් අරමුණු රාශියක් කින් යුක්ත වෙච්ච gedara ගෙවල් දොරවල් වල නොයෙක් අරමුණු හිතමින් පවතින මේ මනසට සාපේක්ෂව අර වගේ යම්කිසි සමත කමඨහනක් නැත්නම් යම් භවනා කමඨහනක් වඩනකොට ඇත්තටම දැන් තියෙන ගති වලට වඩා වෙනස් ගති ටිකක් මනසේ विद्यमान වෙනවා. අපි කියමු පැය ගාහනක් Tamanට කිසිම අරමුණක් නැති ශුන්‍යතාවයක ඉන්න පුළුවන් මට්ටමක් එයි. එතකොට නමුත් හොඳට බලන්න මේ සිතේ ඇතිවෙච්ච ගතියක් මිසක ලෝකෙ තියෙන සැබෑ ස්වභාවය ඕගලන්ට අවබෝධ වීමක් නෙමෙයි. මනසේ ඇති යම්කිසි ඒ සිතුවිලි වල වෙනස් වීමක්. මිසක සත්‍ය අවබෝධයක් වෙලා නෙමෙයි. එහෙම නැත්නම් ඕගලන්ට පැය ගාණක් ඉතාම සැහැල්ලුවෙන් සතුටින් කමටහනේ ඉන්න පුළුවන්කමක් හම්බ වෙයි. මේක හිත වැඩිීමේ ගතියක්. මේසක ඒක සත්‍ය අවබෝධයක් නෙමෙයි. එතකොට මම මේ මතක් කරලේ මේ වගේ භාවනාවක් කරනකොට යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ වෙනස්කම් එකක්වත් ලෝකයේ පවතින සත්‍ය සිද්ධියක් නෙමෙයි. සත්‍ය සිද්ධිය නම් සත්‍ය අවබෝධය කියන්නේ අපි අවබෝධ කරන සත්‍ය ගත්තොත් එක පක්ෂයකට පන්තියකට කුලයකට ජාතියකට ආගමකට පුද්ගලයකට විතරක් ආවේනික වෙච්ච දෙයක් නෙමෙයි. දැන් අපි නිකමට කියමු මගේ මනසේ එකඟතාවයක් ඇති වුන් තේ ඒකග්ගතාවය මට විතරයි සාධාරණ. තව කෙනෙකුට සාධාරණ නැහැ. එහෙනම් ඒක සත්‍යයක් වෙනවද? වෙන්නේ මට පුළුවන් නම් පැය ගානක ශුන්‍යතාවයකින් ඉන්න. ඒක අනිත් කෙනෙකුට නැහැ. එතකොට ඒක සත්‍යයක් වෙනවද? සත්‍ය නම් මේ ලෝකීය පෞතින සැබෑම ස්වභාවයක් තියෙනවා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ලෝකේ පවතින යතහ බුදු ස්වභාවයක් තියෙනවා ඒවන් ධම්මතා ධම්ම නියාමතා ධම්ම ටිකිතා මෙසේ වූ ධර්මතාවයක් ධර්ම නියාමතාවයක් ඒ කියන්නේ ස්වභාවික පැවැත්මක් තියෙනවා ලෝකේ මෙන්න මේ ලෝකයේ පවතින යථා ස්වභාවය ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය අවබෝධ කරගත් එකට තමයි සම්මා සම්බුද්ධයි කියලා දේශනා කරන්නේ. ඒ ඇත්ත ඇති හැටි අවබෝධ කරගෙන ඒ ඇත්ත අනිත්‍යයට දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ පෙන්වනවා. ඊට පස්සේ ඒ පෙන්නපු අහගත් දේ කෙනා කෙනාගේ මනසින් දකින මට්ටමට කියන සම්මාදිට්ඨිය කියලා. නිවැරදි දැකීම කියලා. එතකොට ඒ දැක්කේ බුදුහාමුදුරන්ගේ අදහසක්වත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයවත් නෙමෙයි. ලෝකේ හැමදාම පවතින බුදුරජාණන් වහන්සේ නම පහළ වුණත් නැතත් පවතින ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත දෙවියෙක් බැලුවා, බ්‍රහ්මෙක් බැලුවා, මිනිසෙක් බැලුවා. හැම කෙනාටම එක විදිහ තමයි පේන්නේ. වෙනස් වෙන්නේ එතකොට අන්න ඒ සත්‍ය අවබෝධයටයි පවතින ඇත්ත ඇති හැටිය දකින ඒ දැකීමටයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. ඒ ඇත්ත දැක්කොත් අපි ඒ දැකීම අපේ මනසේ එළඹ සිටියොත් අද අපිට තියෙන මේ එකම බැඳීමක්වත් ඒ දර්ශනෙට ඉතුරු වෙන්නේ නැහැ. අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා අද යම් මට්ටමක දැක්මකින් මානසික මට්ටමකින් අපි මේ ලෝකයට බැඳිලා තියෙනවා නම් ඒ ලෝකේ ඇත්ත ඇති හැටි දැකපු දවසට අර ඔක්කොම සංයෝජන අතහැරෙනවා ඒ මට්ටම එළඹ සිටියාම එතකොට අන්න ඒ වගේ ඇත්තක් සත්‍ය අවබෝධය කරන්නයි තියෙන්නේ කියන කාරණාව මුලින්ම මතක් කරනවා. ඒ ඇත්ත මම භාවනා කරුවා කියලා ඔබතුමලා භාවනා කරුවා කියලා ඉබේ අවබෝධ වෙන්නේ එහෙම අවබෝධ වෙනවා නම් ඉස්සෙල්ලාම අවබෝධ වෙන්නේ ආලාර කාලම උද්දක රාමපුත්ත වගේ අයට ඒ අය හිත වැඩුව අරූප ධ්‍යාන දක්වා. නමුත් මේ සත්‍ය අවබෝධ වෙන්න නම් ඉස්සෙල්ලාම කල්යාණ මිත්‍රස්ව සද්ධර්ම ශ්‍රවණය කියන ධර්මතා දෙකක් තියෙනවා. ඒකෙන් ලැබෙන්නේ අපි අවබෝධ කරගත යුතු, දර්ශනය කරගත යුතු ඒ සත්‍යයේ පණිවිඩයයි අපිට එතනින් ලැබෙන්න ඕන. එතකොට ඒ අහල දැනගත්ත ඒකට කියන ශ්‍රුතමය ඥානය කියලා සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කරනවා කියන ටිකෙන් ලැබෙන්නේ අපිට මේ ලෝකයේ පවතින ඇත්ත ඇති හැටි පවතින ධර්මතාවයේ ඒ වූ පරිද්දෙන් අහගන්න ලැබෙන්නට ඕනේ. එහෙම අහගත්තට ඒ අහගත්ත ටික අපිට පෙනෙන්නේ දකින්න බෑ. මොකද අපි ඉන්නේ ලෞකික බැඳීම් තුලින්. එහෙම නැත්නම් පවතින දේ වෙනුවට හදාගත්ත දේක් තුල අපි ඉන්නේ. තථාගතයන් කිව්ව සම්මත සත්‍යයක් තුළ ඉන්නේ පරමාර්ථ සත්‍ය පැත්තක තියෙද්දී අපි ඉන්නේ වෙනම සත්‍යයක් තුළ. එතකොට අහගත්තත් ඒ ටික අපිට පේන්නේ එතකොට ඒ අහගත්ත ටික පෙනෙන තැනට යන්න අපි තුලින් එකතු වෙන්න ඕන ටිකකුත් තියෙනවා. ඒකට කියනවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති යෝනිසෝ මනසිකාරය කියලා. ඒ කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන්නේ සීල සමාධි දෙක. යෝනිසෝ මනසිකාර්යය කියලා කියන්නේ ඒ අහගත්ත ධර්මයේ දකින්න පුළුවන් විදිහට ඇත්ත දකින්න උපකාරී වෙන විදිහට නුවණින් මෙනෙහි කරන එක. මෙන්න මේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සත්‍යයේ පණිවිඩය ලබා ගන්නවා ලබාගත් දේ තාම පේන්නේ අහගත් දේ පේන්නේ ඒක පෙනෙන තැන දක්වා අපේ මනස වඩා ගන්නට ඕනේ, හදා ගන්නට ඕනේ. ඒකෙන් තමන් තුළ යෝනිසු මනසිකාරය හා ධර්මාධර්ම ප්‍රතිපත්තිය කියන ධර්මතා දෙක උපයෝගී කරගත යුතුයි. මේ ටිකේ ප්‍රතිඵලය තමයි මේ ලෝකයේ පවතින ඇත්ත ඇති හැටි තමන්ට දකින්න පුළුවන් මට්ටමක් එනවා. යම් දවසකදී ඒ ඇත්ත ඉස්සෙල්ලාම දැర్శණය වෙච්ච දවසට කියන තමන් දික්ක සම්පන්නයි කියලා. ඒ මොකද ඒ ඇත්ත දකිනකොටම ඒ ඇත්ත නොදකීම නොදකීම නිසා ඇතිවෙච්ච සංයෝජන ටික සම්පූර්ණ නැති වෙනවා. සමුදිය දුර වෙනවා. ඒ සමුදිය දුරු වීමයි Nirodhe සාක්ෂාත් වීම. එකම එක සිද්ධියක් තුළ ධර්මතා හතරම එකට තියෙනවා. ඔකෙදී අපිට හොඳට හම්බ වෙනවා අංගුත්තර නිකාය ගවම්පති සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ ගවම්පති සූත්‍රයේදී ගවම්පති මහ රහතන් වහන්සේ දේශනා කරනවා මම බුදුරජාණන් වහන්සේ හමු යෙදීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම මෙන්න මේ ටික අහලා තියෙනවා. මොකක්ද? යම්කිසි කෙනෙක් දුක පිරිසිඳ දැක්කොත් එයා සමුදය දුරු කරන කෙනෙක්. සමුදය දුරු කළා කියන්නේ Nirodhi සාක්ෂාත් කළ කෙනෙක්. Nirodhe සාක්ෂාත් කළොත් මග වඩපු කෙනෙක්. එතකොට එක සත්‍යයක් දුක්ඛ සත්‍ය පිරිසිඳ දැක්කනම් ඒ මොහොතේම එයා සමුදය සත්‍ය ප්‍රහාණය කරලා තියෙනවා. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරලා තියෙනවා. මාර්ග සත්‍ය වඩලා තියෙනවා. යම් කිසි කෙනෙක් සමුදය සත්‍ය ප්‍රහාණය කළා නම් එයා දුක පිරිසිඳ දැකපු කෙනෙක්, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්, මඟ වඩපු කෙනෙක්. යම් කිසි කෙනෙක් Nirodha සාක්ෂාත් කළා නම් එයා දුක පිරසින දැක්ක කෙනෙක්, සමුදය දුරු කළ කෙනෙක්, මාර්ගය වඩපු කෙනෙක්. යම් කිසි කෙනෙක් මාර්ගයේ වැඩුවා නම් එයා දුක පිරසින දැකපු කෙනෙක්, සමුදය දුරු කළ කෙනෙක්, Nirodha සාක්ෂාත් කළ කෙනෙක්. කියලා මේ හතර වෙන් කරන්න බෑ එකක් කරනකොට ඊතර ධර්ම තත්ත්වනම තියෙනවා. එතකොට දුක පිරසින්ද දන්නේ නැත්තම් සමුදය ප්‍රහාණය වෙලත් නැහැ. නිරෝධය සාක්ෂාත් වෙලත් නැහැ. මාර්ගය වැඩිලත් නැහැ. කියලා හතරම තියෙනවා. සමුදය ප්‍රහාණය වෙලා නැත්තම් දුක පිළිසඳ දැකලත් නැහැ. නිරෝධය සාක්ෂාත් වෙලත් නැහැ. මාර්ගය වැඩිලත් නැහැ කියලා හතරම තියෙනවා. නිරෝධය සාක්ෂාත් වෙලා නැත්තම් හිත තියෙන සාක්ෂිය තියෙනවා මොනවද? එයා දුක පිළිසඳ දැකලා නැහැ. සමුදය දුරු වෙලා නැහැ. මාර්ගය වඩලා නැහැ. මාර්ගය වඩලා නැත්තම් වඩන් නැත්තම් ඒකට සාක්ෂි ටිකක් තියෙනවා මොකද්ද දුක පිළිසඳ දැකලා නැහැ සමුදය දුර වෙලා නැහැ නිරෝධය සාක්ෂාත් වෙලා නැහැ කියන කාරණා ටිකක් තියෙනවා ඉතින් එතනදී මම මෙතනදී අද දවසේදී මේ පින්වතුන්ට මේ ටික මාතෘකා මේ ටික මෙහෙම අදහස් කළේ මමත් ඇවිල්ලා තව මොකක් හරි භාවනා ක්‍රමයක් කියලා දෙන්න හදනවා එහෙම නෙමෙයි මොකද මට එහෙම නැහැ මම දන්නේ මම ඇත්තටම සසරෙන් එතර වෙන්න දරන උත්සාහයක් තියෙනවා. ඒ ගමන් මාර්ගයේදී හම්බෙන සැබෑම ධර්මතාවයම ඕගලන්ට කියලා දෙන්න හදන මිසක තව වෙනම පැවැත්මක් නැත්තම් භවනාවක් කියලා දෙයක් කරන්න හදනවා නෙවෙයි. ඇත්තට මම එහෙම එකක් දන්නේ නැහැ. මොකද මගේ ජීවිතයේ දේශිකව භවනා පන්ති වගේ දේවල් මම කියලා නැහැ. ලංකාවේදීත් එහෙමයි. ඒක මම අව탁සිරුවක් කරනවා නෙමෙයි. මම කියන්නේ භවනා පන්තියක් කියලා කියන කාරණාවේදී වුණත් අපිට ලැබෙනවා නම් ලැබෙන්න ඕන දේ මොකද්ද? ඇත්තටම සත්‍ය කියන්නේ මොකක්ද? ඒ සත්‍ය අවබෝධ කරගත්ත යුත්තේ කොහොමද කියන ටික ඉගෙනීමයි කටයුත්තේ. ඒක කරන්න ඕනේ ඕගොල්ලෝ මිසක මට කරවන්න බෑ. ඒ නිසායි මම එහෙම කිව්වේ. ඉතින්දි මම අද දවසේදී එක ටිකක් මම උත්සාහවත් වෙන්නම්. මොකද මේ සත්‍ය අවබෝධයේදී මම මුලින් මතක් කළා බුදුරජාණන් වහන්සේවත් බුදුරජාණන් වහන්සේගේ අදහසක් දෘෂ්ටියක් භවනා කරනකොට ඇතිවෙච්ච අත්දැකීමක් එම කියලා නෙමෙයි තියෙන්නේ. ලෝකයේ හැමදාම පැවතුණු ඇත්තක් තියෙනවා. අන්නේ ඇත්ත දේශනා කරපු එක. එතකොට අපිට සද්ධර්මය අහන්න ලැබුණා කියලා කිව්වොත් ඔයගලන්ට හම්බ වෙන්න ඕනේ ලෝකයේ පවතින ඇත්තම ඇත්ත. මොකද්ද කියන එක අහගන්න හම්බවීම විතරමයි වෙන්න ඕනේ. වෙන කිසිම දෙයක් නෙමෙයි. බුද්ධහම කියලා බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක්වත් නෙවෙයි. අපිට ඇත්තටම බුදුරජාණන් වහන්සේ ගැන වඩා ශ්‍රද්ධාව ඇති වෙන්නේ එතකොටයි. මොකද බුදුහාමුදුරුවෝ කියලා බුදුහාමුදුරන්ගේවත් අදහසක් නොකිය ඒ පින්නපු දේ වර්තමානයේ අපි තුලින් අපිටම දකින්න හම්බ වෙනකොට ඇත්තට මොනතරම් ඇත්තක්ද මේ පෙන්වලා තියෙන්නේ කියන කාරණාව දැකලා අපිට ශ්‍රද්ධාව ඇති වෙන්නේ. තුන්වන් කෙරේ. එතකොට එහෙනම් අපි බලමු මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඇත්ත ඇති හැටිය දකින්න කියලා පෙන්නපු ඇත්ත මොකද්ද කියලා අපි පොඩ්ඩක් බලමු. එතකොට එතෙන්දී අපිට අවශ්‍යයි මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මතාවය. අපි පටිච්චසමුපාදය ගැන පොඩ්ඩක් කතා කරමු. පටිච්ච සමුපාද කියලා කියන්නේ හේතු ඵල ධම කියන එක. පටිච්ච කියලා කියන්නේ හේතු සමුපාද කියන හටගත් හේතුවකින් හටගත් කියන කාරණාව හේතුවක් නිසා යම් කාරණාවක් නිසා එයින් උපන්න ධර්මතා ටික පෙන්වනවා. එතකොට මේ පටිච්ච සමුපාදය මට ඕන විදිහට දේශනා කරන්න බෑ. තව කාටවත් ඕන විදිහට දේශනා කරන්න බෑ. දේශනා කරන්න පුළුවන් දේශනා කෙරුවට වැඩක් නෑ. පටිච්ච සමුපාදය කියන්නේ ස්වභාව ධර්මයක්. ඒ කියන්නේ සිදුවෙන සිද්ධිවිල්ලක්. අපි කියමු අපි මම මගේ කියලා හිතියට මේ ජීවිතය නැත්නම් මේ රූපය මේ නාම ධර්ම ටික මෙන්න මේ ධර්මතාවය ඇති උනේ කොහොමද ඇති වෙන්නේ කොහොමද කියලා සැබෑම සිද්ධියක් තියෙනවා මම දැන මොන විදියට මම කතා කළා මොන විදියට මම දැනගත්තා ඔබතුමන්ලා මොන විදියට කතා කළත් මොන විදියට දැනගත්තා මේ අපි මම කියලා කියන තැනක තියෙන නාම ධර්ම ටිකක් තියෙනවා රූපයක් කියලා යමක් තියෙයි නම් ඒ රූපේ පවතින සැබෑම ස්වභාවයක් තියෙනවා ඒ නාම ධර්මයන්ගේ පවතින සැබෑම ස්වභාවයක් තියෙනවා ඒ ධර්මතා ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවා වෙනස් වෙන්නේ නැති ලෝකයේ ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවා අනාගතයට ඇති වෙන ක්‍රමයක් තියෙනවා අන්නේ ක්‍රමයයි මේ පටිච්චසමුපාදයෙන් පෙන්වන්නේ එතකොට ඒක මම කෙටියෙන් මතක් කරන්නම් මේ පටිච්චසමුපාද සිද්ධියේදී හොඳටම බලන්න මේකේ එක තැනක් තියෙනවා මූලික ආරම්භ තැන. මොකද මෙහෙම ගන්න වෙන්නේ මේ පටිච්චසමුපාදෙත් කෙලවරක් නෑ අනන්ත සසරක පටිච්චසමුපන්න බව හොයන්න ගියොත් මුළු කෙලවරක් හොයන්න බෑ. ඒ නිසා අපි එක ජීවිතයකට ගන්නවා අපි ගන්නවා අපේ ජීවිතය කියලා කියන තැනක විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා පටිච්චසමුපාදයේ අපි කතා කරන අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියලා පටිච්චසමුපාදාංග ටික තියෙනවානේ ඒකෙන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මෙන්න මේ ටික දකින්න මේ ධර්මතා පහ තමයි අපි හැම කෙනාගේම වර්තමාන ජීවිතය. ඒ කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් විඥානීය මෞකසකට පැමිණපු නිසායි මේ කය කන බොඩ ආහාරයෙන් හැදෙන මෞපියන්ගේ ලේ ධාතුවෙන් හැදෙන මේ රූපයේ සවිඥාන කෝණේ හැඟීම් ගන්න මට්ටමක් ඇති වෙලා තියෙන්නේ. ඒ ඒකට කියනවා විඥාන නිසා නාම රූප වෙනවා කියලා. විඥානය දැසගත්තට පස්සේ සිතේ තියෙනවා නාම ධර්ම කියලා ටිකක්. සිතේ තියෙනවා වේදනා සංඥා සංකාර කියලා නාම ධර්ම ටිකක්. ඒ නාම ධර්ම ටිකට අනුවයි මේ රූපේ හැදෙන්නේ. හැම වෙලාවෙම හොඳට තේරුම් ගන්න ඕනේ සිතේ තියෙන සිතුවිලි වල ගති ස්වභාවයටයි මේ රූපේ හැදෙන්නේ. මෞකුසක ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ රූප කලට දැසගත්තට පස්සේ එකම කනගුණ ආහාරය උදව් කරගෙන හැදෙන මේ රූපේ ස්ත්‍රියක් විදිහට පුරුෂයෙක් විදිහට කෙස් රැවුල් ඇති විදිහට කෙස් රැවුල් නැති විදිහට සුදුවට කළුවට මහතට උසට මේ රූපේ වෙනස්කම් ටික හැදිලා තියෙන්නේ කනබුන ආහාරයේ තියෙන දක්ෂතාවයක් මත නිසා නෙමෙයි සිතේ තියෙන ගති සිතුවිලි වල ගති නිසා ඒකට කියනවා කර්මජ රූප කියලා එතකොට මම ඔකට අර උපමාවක් ගන්නවා ආවම මේ ටික මතක් කරන්නේ කාටත් තේරුම් කරගන්න මේ පොල් ගෙඩියක් තල් ගෙඩියක් වගේ ගත්තොත් ඒක අපි පොළවේ හිටෙවුවොත් පැලකොලොත් අතු ඉති බෙදෙන්නේ නැතුව උසට ගහක් හැදේ. අපි කියන්නේ තල වර්ගයේ ගස් කියලා. ඒවැ අතීති එහෙම බෙදිලා යන්නේ නැහැ. එතකොට ඒ හැදෙන ගහ අතීති බෙදෙන්නතු කෙලින් උසට හැදෙන්න ඒකට තියෙන හේතුව මේ පොළවේ තියෙන පටු ව්‍යාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුවේ තියෙන හැකියාවකින්ද නෙමෙයි. ඒ තල් ඇටේ හෝ පොල් ගෙඩියේ හෝ කියන බීජය තමයි අතුයිති බෙදෙන්නේ නැතුව මෙහෙම ගහක් හදන්න ඕනේ කියන හැකියාව තියෙනවා. ඒ බීජ තියෙන ගති ටිකට අනුව පොළවේ තියෙන පටවිය අපතේජෝ ආයෝ කියන සතර මහා ධාතු උදව් කරගෙන හැදිච්ච රාසි වෙච්ච සතර මහා ධාතු රූපේ තමයි ඔය තල් ගහ පොල් ගහ කියලා කියන්නේ. හැබැයි ওই විදිහේ ගහක් හදන්න හේතු වෙච්ච බීජ හේතු වෙච්ච ගතිය තියෙන අර බීජ. ඊට පස්සේ නොගැටයක් වගේ දෙයක් අරගත්තොත් පොළවේ තියෙන පස්තිය ගිනිසුලන් හතරම උදව් කරගෙන හැදෙනවා අතු ඉති බෙදිලා. ඒ අතු ඉති බෙදිලා ගහක් හදන්න ඕනේ ගත ටික තිබුණේ අර බීජේ. එකම පොළවේ තියෙන පස්තිය ගිනිසුලන් හතර අරගෙන එක ගහක් අතු ඉති බෙදිලත් එක ගහක් අතු ඉති බෙදෙන්නේ නැතුව හැදෙන්න හදන්න පුළුවන්කම හැම වෙලෙම තිබුණේ අර බීජයක මිසක පස් දෙකින් සුලං හතර ඊට උපකාරක ධර්මයක් මිසක ඒකේ තිබුණේ නැහැ හැම ගතියක්. ඒ වගේ එකම බත්පාන් කවුරු මුන් ඇට කියන ටික ආහාරයට අරගෙන එක රුපියක් ස්ත්‍රීගේ විදිහට එක රුපියක් පුරුෂයෙක් කියන විදිහට එක රුපියක් උසට මහතට හදන ගති ටික තියෙන විඥාන නැමැති බීජ තුල සිටේ. ඔකට කියනවා කර්මජ රූප කියලා. <coughs> එතකොට මම මතක් කළේ ඒ විඥානයේ මේ කයේ ඇසුර වෙනකොට ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ රූපය හැදිලා තියෙනවා. එතකොට මේ නාම රූප දෙක වර්ධනය වෙනවා කියලා කියන්නේ කෙටියෙන් ගත්තාම ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මෙන්න මේ ආයතන ටික වර්ධනය වෙනවා කියන එක. ආයතන ටික හැදුනොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ අරමුණ ස්පර්ශ වෙනවා ස්පර්ශ වීමෙන් වේදනාවක් ඇති වෙනවා කියන ධර්මතා ටිකක් තියෙනවා. ඔන්න ওই ටික තමයි අපේ ජීවිතය ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් අපිට රූපයක් පෙනෙනවා කියන තැන කනට ශබ්දයක් ඇහෙනවා කියන තැන නාසයට ගඳ සුවඳක් දැනෙනවා කියන ටික දකින්ද මෙන්න මේ ටික තමයි පුරාණ කර්මයට විපාක. දැන් මෙන්න මේ වගේ විපාකයක් එන තැනකදී පටිච්ච සමුපාද සිද්ධිය බලපාන්නේ මෙන්න මෙතනදී. මේ පටිච්ච සමුපාදයට අවිද්‍යා සංඛාර පෙරයි කියලා අපි කතා කරන්න වෙන මොකුත් හින්දා නෙමෙයි. අපි පෙර ජීවිතයේ කියන තැනත් පෙර ජීවිතයේ කියන තැනත් අපිට හම්බුනේ මේ වගේ විඥානාවෘත සලආයතන පස්ස වේදනා කියන ටිකක්මයි පෙර ජීවිතයේ උපත් තැනත් ලැබුණේ. එදා ඒ විපාකයට පෙනෙන ඇහෙන ධර්මතා හම්බ වෙද්දී ඒ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා නොදන්නා අවිද්‍යාව නිසා කාමවචර මට්ටමේ කර්මයක් හදාගෙන ඒ කර්මයට කාමවචර මට්ටමේ විපාකයක් හදාගෙන ඒ විපාකයට තණ්හා කළ නිසායි අද මේ වගේ මට්ටමක අපි උපන්නේ කියන එක පෙන්වන්නයි පෙර අවිද්‍යා කර්ම කියන්නේ. අදත් මේ පුරාණ කර්මයට මේ පෙනෙන ඇහෙන අරමුණු ටිකේ ඇත්ත නොදන්නාකම නිසා අද කාමවචර මට්ටමේ කර්මයක් කළා කාමවචර මට්ටමේ විපාකයක් උපදවාගෙන ඒ විපාකෙට තණ්හා උපාදාන වුණොත් අනාගතයටත් ආපහු කාම භවයේ ඉපදෙන්න වෙනවා කියන කාරණාවක් කියනවා. මේ මේ පටිසම්පාදයෙන් කියන්නේ අතීතයේ මේ වැරද්ද වෙච්ච නිසායි වර්තමානයට ආවේ වර්තමානයේ අද අවිද්‍යාව කියලා කියන්නේ මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ පිළිබඳව ඇත්ත නොදකින්න කමමයි අවිද්‍යාව කියන්නේ. ඒ ඇත්ත නොදකින්න කම තිබුණොත් කර්ම රැස් වෙනවා කියන එක නවත්තන්න බෑමයි. කර්ම රැස් වුණොත් ඒ කර්මය කාමවචර නම් කාමවචර මට්ටමේ විපාකයක්ම අද විඳිනවා. එබඳු මට්ටමේ විපාකයකට තණ්හා උපාදාන වෙලා නැවත කාම භවයේම අප උපදින්න වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. ඊට පස්සේ පෙර කර්මයට විපාක වශයෙන් අද උපන්නා. මේ විපාකේ යම් මට්ටමක් පෙරසිඳ දැකලා රූපවචර මට්ටමේ කර්මයක් කළ හැකියි. එහෙම වුණොත් රූපවචර මට්ටමේ විපාකයක් උපදවා ගන්නවා. ඒ විපාකයට තණ්හා උපාදාන වුණොත් රූප භවයේ උපදින්න පුළුවන්. පුරාණ කර්මයට හම්බෙච්ච ධර්මයන්ගේ යම් මට්ටමක් පිළිසිඳ දකිනවා දැකීම නිසා අරූපවචර මට්ටමේ කර්මයක් කරනවා ඒ කර්මයට විපාක වශයෙන් අරූපවචර ධානයක් උපදවා ගන්නවා ඒ ධානයට තණ්හා උපාදාන වෙලා තිබුණොත් අරූප භවයේ උපදින්න පුළුවන් එතකොට පුරාණ කර්මයට හටගත් මේ ධර්මතා ටික නිර්වශේෂයෙන්ම පිළිසිඳ දැකීම නිසා අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු කලේ නැත්තම් කාමාවචරවත් රූපවචරවත් අරූපවචරවත් කර්ම සිද්ධ වෙන්නේ නැහැ එහෙම වුණොත් විපාක නැහැ එහෙම වුණොත් තුන් භවයේම එකම භවයක්වත් අනාහ උපාදාන යෙදෙන්නේ එහෙම වුණොත් මතු ජරා මරණයගේ පැවැත්මක් වෙන්නේ ජරා මරණ නිරෝධයක් වෙන්නේ කියන සිද්ධියක් තියෙනවා එතකොට උත්තරයක් ලැබෙනවා අපිට මේ විඤ්ඤාණ නාමරු සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික අද අපිට හම්බුනේ පෙර ජීවිතෙත් මේ වගේම ධර්මතා පහ හම්බ වෙද්දී එතන ඇත්ත නොදක ඒ ධර්මයන්ට ඒ විපාකයට කාමවචර මට්ටමේ කර්මයක් කළ නිසායි අපි මේ කාම භූමිය උපන්නේ අද. පෙර ජීවිතේ මේ වගේ ධර්මතා පහ හම්බ වෙනකොට යම් මට්ටමක් පිරිසින දැකලා රූපවචර මට්ටමේ කර්මයක් කළා තිබුණා නම් රූපවචර මට්ටමේ විපාකයක් හදාගෙන තිබුණා නම් ඒ කියන්නේ පෙර ජීවිතේ රූපවචර ධානයක් උපදවාගෙන තිබුණා නම් ඒකට තණ්හා උපාදාන වුණා නම් අද අපි ඉපදිලා ඉන්නේ කොහෙද රූප භවයේ වෙනවා පෙර ජීවිතේ මේ වගේම ධර්මතා පහක් හම්බ වෙද්දී ඒ ධර්මතා වගේ යම් මට්ටමක් පිරිසිඳ දැකලා අරූප භව කර්මයක් කළා පෙර ජීවිතේම අරූපවචර ධානයක් උපදවාගෙන ඒ ධානයට තණ්හා වශයෙන් විඥානේ පැවතුනා නම් අද ප්‍රතිසන්දිය අපිට ලැබෙන්නේ අරූප භවේ. එතකොට කෙනෙක් කා පෙර ජීවිතේ කාම භව හෝ රූප භව හෝ අරූප භව කර්මයක් කළ විපාකයක් උපදවාගෙන හිටියනම් එයාට කාමවචර හෝ රූපවචර හෝ අරූපවචර මට්ටමේ ප්‍රතිසන්දියකුයි ලැබෙන්නේ. ඔන්න දැන් අපිට පෙර ජීවිතයේදීත් කාමවචර කර්ම විතරයි කරගන්න පුළුවන් වුනේ. ඒ නිසා ඔන්න ඒකට විපාක හැටියට මෙතන උපන්නා. දැන් අපිට මේ පෙනෙන ඇහෙන මට්ටමට කියනවා කාමවචර විපාකයක් කියලා. අද අපිට පුළුවන්කම තියනවා මේ හම්බ වෙන මට්ටමට ඒ තුල පිරිසිඳ දකින්න නැතුව විශේෂණයකටපත් වෙන්නේ නැතුව මේ ඇහැට කනට දිවට නාසයට පෙනෙන අරමුණු වල ඒ මට්ටමේම මනස පවත්වලා ඒකට කියනවා කාමවචර කියලා කාමවචර කර්ම සහ කාමවචර විපාකයන් උපද්දවාගෙන නැවත කාම භූමියෙම ඉපදෙන්නත් පුළුවන් හැබැයි තව පුළුවන් අපිට මේ පුරාණ කර්මයට විපාක වශයෙන් හම්බෙච්ච මේ ධර්මතා පහේ මේ විදිහට මනස පවත්වල බෑ. යම් මට්ටමක් තේරුම්ගෙන සියලුවක් කරන්නේ යම් මට්ටමක් තේරුම් අරගෙන රූපවචර ධ්‍යානයක් උපදවා ගන්න පුළුවන්. එතකොට මේ කාම මට්ටමේ තතරින්නම වෙනවා. එතකොට රූපවචර ධ්‍යාන මට්ටමක් උපදවා ගන්න පුළුවන්. ඒ ධ්‍යානයේට නිකාන්ති වශයෙන් පැවතීම නිසා නැත්තම් තණ්හා ධ්‍යාන සැපේට අපි තණ්හා කළාම ඒ තෘෂ්ණානඟති වඩුව ගේ හදන්න රූප භවය. එතකොට මේ පෙනෙන పూర్ව විපාකයට හම්බෙච්ච ජීවිතේ නැත්නම් මේ පෙනෙනවා ඇහෙනවා කියන තැන යම් මාත්‍රයක් යම් ප්‍රමාණයක් තව පිළිසින්ද දැකලා මේ මට්ටමේ නොයැලි නොගැටි අරූපවචර ධ්‍යානක් උපදවා ගන්නට පුළුවන්. එතකොට අරූප භවය. මේ පෙනෙනව ඇහෙනවා කියන ටික සියලු ආකාරයෙන්ම පිරිසින් දැකලා එකයි පෙන්වන්නේ දුක්ඛ සත්‍ය පරිඤ්ඤයයි කියලා පෙන්වන්නේ. මේ දැන් අපිට හම්බෙච්ච ටික තමයි ජීවිතය තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මේ දුක සම්පූර්ණව පිරිසිඳ දැකලා සමුදය ප්‍රහාණය කළා කියන්නේ නැවත කාම භවයට යන්න තියෙන, රූප භවයට යන්න තියෙන, අරූප භවයට යන්න තියෙන හේතුව තණ්හාව සම්පූර්ණ උදුරු කළා. භව නිරෝධයක්ම කරනවා නම් කරන්න පුළුවන්කම තුන් භවයේ එකම තැනකවත් නොයිපදිනවා නම් නොයිපදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හොඳට බලන්න තුන් භවයේ එක තැනකවත් නොයිපදිනවා නම් නොයිපදෙන්නට හේතුව කාම භව හෝ රූප භව හෝ අරූප භවයේ ප්‍රතිසන්දිය පිණිස පවතින තණ්හාව අවිද්‍යාව තණ්හා කියන කෙලෙස් ටික නැති වුණොතනේ. අවිද්‍යාව තණ්හා කියන කෙලෙස් ටික නැති වෙන්නේ මේ වර්තමානයේ විඥානාම් රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටික පිරිසිඳ දැකීම නිසා මිසක වෙන එකම ක්‍රමයක්වත් නැහැ මේ චක්‍රයෙන් ගොඩ යන්න. ඒතකොට පටිච්චසම්පාදේ එක කාරණාවක් පෙන්නනවා පටිච්චසම්පාදේ නිවැරදි වුණාම ලැබෙන්නේ අතීතයේ මේ වැරද්ද තිබුණ හින්දා යද මෙතෙන්ට ආවේ අද මේ වැරද්ද තිබුණොත් අපි කියමුකෝ අතීතයේදී මේ ඇත්ත නොදන්නාකම නිසායි වර්තමාන මේ ජීවිතය හම්බ වුනේ. මේ ස්කන්ධ ටික උපන්නේ. වර්තමානයේදී මේ ඇත්ත ඇති හැටි නොදැක්කෝ ඒ නොදැකීමටමයි අවිද්‍යාව කියන්නේ ඒ වුණොත් කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණොත් තණ්හා උපාදනලා ආයෙත් සසරට යනවා කියනක පෙන්නලා අතීතයේදී ඇත්ත ඇති හැටි දකින නුවණක් තිබුණා නම් සම්මා දිට්ඨියක් තිබුණා නම් අද මෙතෙන්ට එන්නේ නැහැ කියලා පෙන්නලා අද අවිද්‍යාව දුරු කළොත් ඒ කියන්නේ විද්‍යාව නැත සම්මා දිට්ඨිය තිබුණොත් අවිද්‍යාව නැහැ එහෙම උනොත් කර්ම රැස් වෙන්නේ නැහැ ඒ වුනොත් මතු ඉපදීමක් නැහැ කියලා පෙන්වනවා පුබ්බන්ති ඥානං අපරන්ති ඥානං පුබ්බන්ත අපරන්ති ඥානං කියන එකෙන් පෙර අවිද්‍යාව නිසා අවිද්‍යා කර්ම නිසායි මෙතෙන්ට මෙහෙම ආවේ අද අවිද්‍යා කර්ම පැවතුනොත් අනාගතයට යනවා කියන එක පෙන්වනවා ඊට පස්සේ පුබ්බන්ති ඥානය තමයි පෙර අවිද්‍යා කර්ම නිසා මෙතෙන්ට ආවේ අපරන්ති ඥානය පෙන්වනවා අද අවිද්‍යාව පැවතුනොත් කර්ම රස කරගත්තොත් අනාගතයට යනවා වළක්වන්න බෑ ඊට පස්සේ ඒකේ අනිත් පැත්තටත් තියෙනවා පෙර අවිද්‍යා කර්ම නොඋනේ නම් අද මේ වගේ උප්පත්තියක් වෙන්නේ නැහැ. අද අවිද්‍යා සංඛාර නොවුනොත් මතු විඥාන නාම රූපයගේ පැවැත්මක් වෙන්නේ නැහැ කියන උත්තරයක් කියනවා. එතකොට මේ පටිච්චසම්පාදයේ ගැළපීමෙන් හැමෝම හැමදාම අවිද්‍යාව නිසා සංකාර සංකාර නිසා විඥාන විඥාන නිසා නාම රූප කියලා මෙහෙම හිත හිත ඉන්න ඕනේ මේ ගවේෂණය කිරීමෙන් උඩට යටට උත්තරයක් විතරයි එන්නේ. උත්තරය කියන්නේ වර්තමානයේදී මේ ඇත්ත නොදැක්කොත් ඒකාන්තයෙන් සසර ඉපදීම නවත්තන්න බැහැ කියන උත්තරයක් එනවා. වර්තමානයේදී ඇත්ත ඇහිටි දැක්කොත් සම්මා දිට්ඨිය තිබුණොත් සම්මා දිට්ඨි සහ විඥා විඥා උපාදෝ අවිඥා නිරෝධ සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාවක් විද්‍යාව උපංකල්ලි අවිද්‍යාව නිරුද්ධ වෙනවා අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ කියලා එහෙනම් අවිද්‍යාව නිරුද්ධ වුණොත් සංකාර නිරුද්ධ වෙනවා. එහෙම ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස් පායාස නිරුද්ධන්ති කියන දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා අපිට උත්තරයක් ලැබෙනවා. මේ පටිච්චසමුප්පාදයේ ගවේෂණය කළාම කෙටියෙන් ලැබෙන උත්තරයක් තියෙනවා. ඇත්ත ඇති හැටි දැකීම සම්මා දිට්ඨිය නැතිකම තියෙන හැමතැනකම අවිද්‍යාව කියන ධර්මතාවය තියෙනවා. සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටි දකින දැක් යම් තැනක දකිනම් ඒ දැකීමමයි විද්‍යාව විද්‍යාවේ ඉපදීමමයි අවිද්‍යාව නැති කිරීම කියන උත්තරයක් එනවා එතකොට අපිට මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහේ ඇත්ත ඇති හැටිය දැක්කොත් ඒ දැකීමමයි සම්මා දිට්ඨි කියන්නේ කියලා උත්තරයක් එනවා ඇත්ත ඇති හැටි නොදැකීමමයි අවිද්‍යාව කියන්නේ කියලා උත්තරයක් එනවා. සම්මා දිට්ඨිය ඇති වුණොත් ඒ සම්මා දිට්ඨියට අනුව අවිද්‍යාව දුරු වෙලා ජරා මරණ දුරු වෙනවා කියන ධර්මතාවය ඒ සම්මා දිට්ඨිය නිසා වෙන එකක් මිසක අපි කවුරුත් කරගන්න එකක් හෝ කරගන්න පුළුවන්කමක් තියෙන එකක් නෙමෙයි. එහෙම කරන්න ඕන එකක් නෙමෙයි. පුද්ගල භාවයෙන් තොර ධර්මතාව ටිකක්. අවිද්‍යාව තිබුණොත් මේ විඥාන නාම සලයතන පස්ස වේදනා කියන ධර්මතා පහේ පිරිසිඳ දැකීම නොතිබුණොත් අවිද්‍යාව තිබුණොත් කර්ම රැස් වෙනවා කියන එක වළක්වන්න බෑ. ඒක හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. කර්ම රැස් නොකර ඉන්නවා කියන එක කරන්න පුළුවන් එකක් නෙමෙයි. අවිද්‍යාව නිසා නම් කර්ම රැස් වෙන්නේ. අවිද්‍යාව තියෙද්දි කර්ම රැස් නොකර ඉන්න උත්සාහවත් වෙනවා කියලා පුළුවන් දෙයක්. දැවෙනවාමයි. එහෙම වුණොත් ඉපදෙනවා ජරා මරණ යනවා කියන ටික දන්වල වගේ එක දිගටමයි තියෙන්නේ. එතකොට කෙටි උත්තරයක් ලැබෙනවා අවිද්‍යාව කියන්නේ ජරා මරණයට තව නමක් කියන උත්තරේ තියෙනවා. ඇයි අවිද්‍යාව තිබුණොත් නතර වෙන්නේ කොතනින්ද? ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ කියන තැනකින් මේව හට ගන්නවා කියන තැනකින් තමයි නතර වෙලා තියෙන්නේ. ඊට මෙහා නවත්තන්නම බෑ. ඊට පස්සේ සම්මා අවිද්‍යාවට ප්‍රතිපක්ෂ දේ තමයි මොකද්ද? සමාධික්කය. අවිද්‍යාවට ප්‍රතිපක්ෂ දේ තමයි විද්‍යාව. විද්‍යාවට තව නමක් තමයි සමාධිට්ඨිය කියන එක. ඒක සම්මාදිට්ඨි සා විද්‍යා විද්‍යා උපදෝ අවිද්‍යා නිරෝධ සම්මාදිට්ඨිය කියන්නේ විද්‍යාවක්. විද්‍යාව උපන් කල්හි අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති කරන වෙන ක්‍රමයක් නැහැ. තියෙන විද්‍යාව. මොකද මම අර මතක් කරන්නේ අපි අවිද්‍යාවට අඳුරයි කියලා කිව්වොත් විද්‍යාවට ආලෝකය කියලා කිව්වොත් දැන් අඳුර අපිට නැති කරන්න බෑ අඳුර අපිට නැති කරන්න බෑ අපිට පුළුවන් ආලෝකය ඇති කරන්න ආලෝකය ඇති කිරීමෙන් කෘත්‍ය දෙකක් කරනවා ආලෝකමත් බව ඇති කරනවා වගේම අඳුර කියන එක නැති කරනවා ආලෝකයක් ඇති කරන්නේ නැතුව අඳුර නැති කරන ක්‍රමයක් තියෙද? නැහැ. ඒ වගේ අවිද්‍යාව කියන එක නැති කරන්න බෑ. අවිද්‍යාව කියන එක නැති කරන්න තියෙන ක්‍රමය තමයි විද්‍යාව උපදවන එක. විද්‍යාව ඉපදීමෙන් විද්‍යාව උපන්න කියන එකයි අවිද්‍යාව නැති වුණා කියන එකයි දෙක එකට වෙනවා. ඒකයි බොරුව නැති කරන්නත් ඇත්ත දකින්නත් දෙකටම තියෙන ඇත්ත දකින්න එක සම්මා දිට්ඨිය කියලා මාර්ගයක් විතරයි. ඇත්ත දකින්න වෙනම එකකුත් බොරුව නැතිකරන්න කියලා වෙනම එකකුත් එහෙම පෙන්නලා නැහැ. එතකොට දැන් අපිට උත්තරයක් ආව මේ පටිසම්පාදේ ගවේෂණය කළාම විද්‍යාව නැත්තම් සම්මා දිට්ඨිය තිබුණොත් ඒ විද්‍යාවට සම්මා දිට්ඨියට තව නමක් තමයි මොකද්ද? අජරාමර බව කියන්නේ. ඇයි? විද්‍යාව තිබුණොත් මොකද වෙන්නේ? අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ කියලා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස නිරුද්ධන්ති කියන තැන සාක්ෂාත් වෙන විද්‍යාව තිබුණොත් නේද? විද්‍යාව තිබුණොත් ජරා මරණ නිරෝධය සාක්ෂාත් වෙනවා. අවිද්‍යාව තිබුණොත් ජරා මරණ ඇති බව සාක්ෂාත් වෙනවා. එතකොට අපිට ඕනේ අජරාමර බව නම් ජරාමර නැති බව නම් උත්තරයක් එනවා මොකද්ද? සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි දකින්න කියලා. එතකොට මේ ඇත්ත ඇති හැටි කියන එක මගේවත් ඔගොල්ලන්ගේවත් තව කාගේවත් බුදුහාමුදුරන්ගේවත් ඇත්තක් නෙමෙයි. ලෝකේ හැමදාම පැවතුණු ඇත්තක්. ඕක ලෝකෙට වැහිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මෙන්න මේ ඇත්ත කියන එක අවබෝධ කරගන්න අවබෝධ කරගන්න ලෝකෙට දේශනා කළා. දැන් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ ඇත්ත මොකද්ද කියලා පොඩ්ඩක් බලමු. එතකොට ඒ ටික දැනගත්තාම අපි සත්‍ය දන්නවා. හැබැයි දකින්නේ ඊට පස්සේ අපිට භාවනා කරන්න වෙන්නේ. ඊට පස්සේ අපිට ප්‍රතිපදාවක් ඕන වෙන්නේ. එතකොට එහෙම නැතුව මම ඔගලන්ට බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ නැත්නම් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ කියලා මොනවා හරි භවනා ක්‍රමයක් දුන්නා කියලා ඔගොල්ලෝ කවදාවත් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කරන්න බෑ. එතකොට ඒකෙන් ප්‍රශ්න ලෙහෙන්නේ නැහැ. කරන්න කරන්න ප්‍රශ්න ඇති වෙයි මිසක ප්‍රශ්න ලෙහෙන්නේ නැහැ. මම දැන් මෙහෙම කළා හඳුනන දැන් මම මොකක් කටයුතුද කියලා ඕගලන්ට අහන්න වෙයි මිසක ප්‍රශ්න ලියන්නේ ඒ නිසා මේ නිවන් මාගේ ඉස්සෙල්ලාම තියෙන්නේ සුතමේ ඥාණයෙන් මේ ධහම අහගන්න. අපි එතෙන්දී මේ අපි අවබෝධ කරගත යුතු සත්‍යම දේ මොකද්ද කියලා බලමු. ඔකට අපි කෙටියෙන් ගන්නවා දැන් මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික එකට එකතු කළා ওই ධර්මතා පහට අපි තව වචනයක් හඳුනනවා පංච උපාදාන ස්කන්ධය කියලා. හරිද මේ විපාක ජීවිතයේට විපාක ස්කන්ධ ටිකට කියන නමක් තමයි පංච උපාදාන ස්කන්ධය කියලා. පංච උපාදාන ස්කන්ධයේදී අපි මේ දවස් ගානක් තිනින්ද මේක ටික ටික කතා කරමු. මොකද එච්චරට කතා කරන්න වටින්න ඕනේ ටිකක්. ඒකෙදි අපි අද කතා කරමු රූපස්කන්ධය ගැන. රූප උපාදානස්කන්ධය ගැන. එතකොට කතම්පන බන්තේ ඥානතෝ කතම් පස්සතෝ ඉමත්මින් සවිඥානකේ කායේ බහිද්ධ ආයත සබ්බ නිමිත්තේසු අහංකාර මමෙන් කර්මානුසය නොහොಂತಿ රාහුල මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ කෙනාටද මේ සවිඥානික කය බාහිර සියලුම නිමිතිවලත් අහංකාර මමෙන්කාර මම සහ මගේ කියන මාන අනුසේ නැත්තේ නැති වෙන්නේ මොන විදිහට දන්න කෙනෙකුටද මම සහ මගේ කියන මේ කෙලෙසෙන් මිදෙන්න පුළුවන් කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යං කිංචි රාහුල රූපං අත්ථීත අනාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන්දුරේ සම්තිකේව සබ්බං රූපං නේතම් වම නේසෝ හමස්මින් නිමේසෝ අත්තාති ඒවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං රාහුල යම් කිසි රූපයක් තියෙනවා නම් අතීත අනාගත වර්තමාන තමා තුල බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත කියන්නේ නරකයි හොඳයි කියන ඒ වගේම දුර ළඟ යම් තාක් රූප තියෙනවා. ඒ හැම රූපයක්ම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකින මට්ටමට ගන්න දකින්න. ඒව මෙතන යතහ භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බා. මෙන්න මෙහෙම ඇත්ත ඇති හැටිම දැක්ක යුතුයි කියලා පෙන්වනවා. එහෙම දන්න කෙනාටයි දකින කෙනාටයි මේ සවිඥානික කය බාහිර සියලු නිමිතිවලත් මම මගේ කියන මානවසිය නැති වෙන්නේ කියලා පෙන්වනවා. ඊට පස්සේ මේ විදිහටම වේදනාව ගැන සංඥාව ගැන සංකාර ගැන විඥානය ගැනත් පෙන්වනවා. මම මගේ මගේ ආත්මය නෙමෙයි කියලා බලන්න කියලා. අපි අද රූපය ගැන විතරක් කතා කරමු. හොඳට මේ දිනවල මේ කරන කතාව අහගෙන ඉන්න ඕගොල්ලෝ තේරුම් ගන්න ඇත්තටම ඕගොල්ලන්ට ලොකු යහපතක් වාසියක් වෙයි. මොකද මේ තුල මගේ පෞද්ගලික අර්ථ එකක්වත් ඇතුළත් කරලා නැහැ. පෞද්ගලික අදහසක්වත් නැහැ. සම්පූර්ණ පිටකාන ලෝමමයි තියෙන්නේ ඔයගොල්ලෝ කවුරු හරි මගෙන් අහුවොත් ස්වාමීන් වහන්සේ කියන තැන කොතනද පිටකේ තියෙන කියලා මට පෙන්වන්න පුළුවන්. එතකොට මේ මෙතනදී අතීත අනාගත වර්තමාන කියලා කිව්වේ මෙතන 11 ආකාරයක් වෙනවා රූපේ. කෙනෙකුට රූප කියලා ඇසුරු වෙන්නේ ඔන්න ඔය 11 පොලේ තමයි. ඔය 11 පොලේ හැරෙන්න රූපය කෙනෙකුට ඇසුරු වෙන වෙන තැනක් නැහැ. එක්කෝ අතීතේ මම දැකපු රූපේ කියලා හිතයි. එක්කෝ අනාගත රූපයක් ගැන කතා කරා. එක්කෝ වර්තමාන රූපයක් ගැන කතා කරා. එක්කෝ Taman තුල තියෙන රූපයක් ගැන කතා කරා. එක්කෝ බාහිර තියෙන රූපයක් ගැන කතා කරා. එක්කෝ ඇහැට කනට පෙනෙන රළු මට්ටමේ රූප ගැන කතා කරයි. එක්කෝ සියුම් මට්ටමේ රූපයක් ගැන කතා කරයි. එක්කෝ හීනයයි සම්මත. ඒ කියන්නේ මේ ප්‍රණීතයයි සම්මත. ලස්සනයි, හොඳයි, සැපයි කියලා රූපයක් ගැන කතා කරයි. නරකයි, අකමැති, තුච්චයි කියලා හීන රූපයක් ගැන කතා කරයි. එක්කෝ දුර තියෙන රූපයක් ගැන කතා කරයි. එක්කෝ ළඟ තියෙන රූපයක් ගැන කතා කරයි. කෙනෙකුට රූප කියලා යමක් ඇසුරු වෙනවා නම් ජීවිතයකට ඇසුරු කළා නම් ජීවිතයකින් ඔන්න ඔය රූපේට ප්‍රමාණය තමයි ඔය 11 පොළ. ඔය 11 පොළෙන් පරිබාහිර කිසිම කෙනෙකු රූපයක් ඇසුරු කළා නැහැ. තේරුණා නේද? එතකොට දැන් මෙන්න මේ 11 පොළකම Tamanට ඇසුරු වෙච්ච හැම රූපයකම ඇත්ත ඇති හැටි ඕගොල්ලෝ බලා ගන්න ඕනේ. දකින්න ඕනේ. එතකොට තමයි අපිට රූපී ඇත්ත ඇති හැටි දකින්නවා කියලා කියන්නේ. අපි ඕකෙදී රූපී ඇත්ත පෙන්වන්න ඉස්සෙල්ලා මේ වචන වල ඇත්ත පෙන්වන්න වෙනවා මට. ඒ කියන්නේ අතීත රූප කියන්නේ මොනවද අනාගත රූප කියන්නේ මොනවද වර්තමාන රූප කියන්නේ මොනවද හීන රූප කියන්නේ මොනවද ප්‍රණීත රූප කියන්නේ මොනවද කියලා පෙන්වන්නම් මම. ඒ කියන්නේ අතීත රූප කියලා කියන්නේ අපිට හම්බ වෙලා අතහැරිච්ච ඉපෙද්ද නිරුද්ධ වෙච්ච හටගෙන නැති වෙච්ච අතීතය අනුව ගිය අතීතයයි යන සංග්‍රහයට ගිය අපි දැක්කා ඇහුවා ගඳ සුවඳ ලැබුවා කියලා කියන්න පුළුවන් අරමුණු කරන්න පුළුවන් අතීතය අනුව ගියේ රූපයක අත්දැකීමක් අපිට තියෙනවා ඒ රූප වලට කියනවා අතීත රූප කියලා හොඳට කාරණා මතක තියාගන්න මේ අතීත රූප අපිට හම්බ වෙන්නේ මනෝවිඤ්ඤාණයෙන් විතරමයි. සිතින් උපකල්පනය කළා ගැනීමක් විතරමයි මේ ඇහැ කන දිව නාසය ශරීරය ආදී පංචායතනයේට අතීත ධර්මය හම්බ වෙන්නෙම නැහැ. අතීත ධර්මය හම්බ වෙන හැම තැනකම මනෝමයයි කියලා දකින්න. ඇයි මනෝමයයි කියලා කියන්නේ? දැන් අපි කියන්නේ ස්වර්ණමය කියලා කියන්නේ රණින් කළ. රජතමය කියලා කියන්නේ රිදියෙන් කළ. එතකොට ධාරුමය කියලා කියන්නේ ලීයෙන් කළ. ඒ වගේ මනෝමයෙන් කියලා කියන්නේ මනසින් කළ. සිතින් උපද්දකෝ. මේවා තියෙන ඒවා නෙමෙයි. ඔක්කොම මනසි මනෝමයයි කියලා කියන්නේ කෙනින්ම මනක් කල්පිතයි. ඒ ඔක්කොම ওই තියනවා තියනවා කියලා අතීත දේවල් ඔක්කොම මනෝවිඤ්ඤාණයෙන් විතරයි සිදු කරන්නේ. ඊට පස්සේ අනාගත කියලා න ආගත ආවේ නැහැ තාම පැමිණියේ නැහැ කියන එක. න ආගත ආවේ නැහැ කියන එකටයි අනාගත කියලා කියන්නේ. තාම නූපන්නා වූ හට නොගත්තා වූ ඇති නොවුණු දේත කියන අනාගත කියලා. හෙට දවසේදී අනාගතයේදී නැත්නම් තව සතියකින් මාසෙකින් රූපයක් බලනවා අහවල් සංගීතය බලන් අහන්න යනවා කියලා හරි අපි අහවල් පාටියකට යනවා කියලා හරි අපි කතා කරනවා නම් ඒ කතා කරන තාම හට නොගත අනාගතයේ කියලා කතා කරන තැනක තියෙන රූප හම්බ වෙනෝනේ අපිට මම අහවල් සතිය චිත්‍රපටයක් බලන්න යනවා කියලා කතා කරනවා නම් ඒ වගේ තමයි රළු උපමා ගන්න. ඒ වගේ අනාගතයේ රූපයක් ගැන කතා කරනවා නම් ඒ රූප වලට කියන ඔක්කොම මොකද්ද? අනාගතයි කියලා. ඒ හැම වෙලාවෙම අනාගතය ඇසුරු වෙන්නේ මනෝයි. මනෝවිඥාන. නරුණු අතීතය සහ නූපන් අනාගතය කියන දෙකම අපිට ඇසුරු වෙන්නේ මනෝමයෙන්. එකක් මැරිලා එකක් ඉපදිලා නැහැ. 90%ක්ම අපේ මනසේ ওই දෙක තමයි තියෙන්නේ. එතකොට නූපන්න සහ නරුණ ඒ කියන්නේ ඒක බොරුවක්ම එහෙම දෙයක් ඇත්තෙමම නැහැ කියන එක. වර්තමානයක තියෙනවා නම් අපේ මනස ඒ බොහෝම සීමා සහිතයි. බොහෝම සීමා සහිතයි. නමුත් ලෝකයේ 100කට 90කට වැඩි තියෙන්නම නූපන්න අනාගතය සහ මරණ අතීතය කියන දෙකෙන්. දෙක තුලයි ජීවත් වෙන්නේ. වර්තමානය කියලා කියන්නේ මේ දැන් සිද්ධ වෙන දේ තමයි පත්‍යුප්පන්න කියලා කියන්නේ. ඊට පස්සේ ආධ්‍යාත්මික රූප කියලා කියනවා අපි ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටිකට. බාහිර රූප කියලා කියනවා මේ බාහිර තියෙන වස්තුන්ට. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා අපි කතා කරනවා. ධම්ම රූප කියලා කියනවා මේවා බාහිර රූප. ඖදාරික රූප කියලා කියනවා මොකේදද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය මෙන්න මේ ටිකට කියනවා ඖදාරික. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ඔය ටික ඖදාරික රූප. සුකුම රූප කියලා කියනවා ධම්මායතනීය පරියාපන්න රූප කියලා අර හිතේ තියෙන රූප ටිකක් තියෙනවා. චිත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය කියන්නේ ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා, උපචේ මෙන්න මේ වගේ රූප ටිකක් තියෙනවා. ඒ රූප ටික සිතේ තියෙන සිතුවිලි නිසා මේ කයින් ප්‍රකටයි. කවදාවත් ඒ රූපයන්ගේ සැබෑ ස්වභාවය අපිට අල්ලගන්න බෑ හරි ලේසි නෑ. ඒ කියන්නේ ඒක ඇත්තටම සුකුමයි. අපි කියමු දැන් අපි හිතාගෙන ඉන්නේ මේ රූපේ පුරුෂ රූපයක්. නැත්තම් මේ ස්ත්‍රී රූපයක් කියලා අපි හිතන්නේ. නමුත් අපි මෙහෙම කිව්වොත් මලමිනියක් ගන්න මලමිනියක ඉන්ද්‍රිය පුරුෂින්ද්‍රිය හැම නැහැ. ඒ වතුර දහම් වෙලා. එතකොට හැබැයි ඒ ඉන්ද්‍රිය රූපේ නිසා හැදිච්ච රාසිරිච්ච මහ භූත රූපයයි මේ තියෙන්නේ. හිතේ තියෙන පුරුෂ ඉන්ද්‍රිය නිසා හැදිච්ච මහ භූත රූපය මේ තියෙන්නේ. තල් ගහේ තිබුණු ඒ බීජ ගතිය නිසා රාශි වෙච්ච මහ භූත රූපයයි තල් ගහ කියලා අපිට පෙනෙන්නේ මිසක ඒ විදිහේ රූපය ගතිය හදපු රූපේ තියෙන බීජ ඇතුළේමයි. අතුයිටි බෙදෙන්නේ නැතුව ගහක් හදන්න පුළුවන්කම බීජ තිබුණේ අර තල් ඇටේ ඇතුලේ ඒ බීජ ගතිය උදව් කරගෙන රාශි වෙච්ච පඨවි ධාතුව තමයි අපිට අර උසට පෙනෙන්නේ. නැතුව ඒ බීජයේ ගහ නෙමෙයි. බීජය කියන්නේ හේතුව. ඒ හේතුව නිසා හටගත්ත ඵලයයි මේ ගහ කියලා අපිට පේන්නේ. එතකොට අතුයිති බෙදිලා නුග ගහක් හදන්න පුළුවන්කම තිබුණේ නුග ඇටේ. ඒ ඒක බීජේ බීජය තුල තිබුණේ ගතිය නිසා ගහ නැමැති ඵලයක් හැදුනා ඵලය තුල අර බීජ ගතිය හේතුව නැහැ ඒ වගේ සිතේ තියෙන පුරුෂ ඉන්ද්‍රිය රූපේ නිසා රාසි විච්ච මහ භූත රූපේ මේ තියෙන්නේ සිතේ තියෙන බීජ ගතිය ඉත්‍රි ඉන්ද්‍රිය රූපේ නිසා රාසි වෙච්ච මහ භූත රූපේ මේ තියෙන්නේ එතකොට මේ රූපේ දිහා බලාගෙනයි අපිට ඉත්ත්‍ින්ද්‍රිය රූපේ දකින්න වෙන්නේ. මේ රූපේ දිහා බලාගෙනයි පුරුෂේන්ද්‍රිය රූපේ දකින්න වෙන්නේ. එහෙම නැත්නම් මේ රූපය පුරුෂේන්ද්‍රිය රූපවත් මේ රූපේ ඉත්ත්‍ින්ද්‍රිය රූපවත් නෙමෙයි. නමුත් සිතේ ඒබඳු සියුම් මට්ටමේ ගතියක් නොඋනේ නම් මහ භූත නිබඳු විදියට හැදෙන්නේ නැහැ. තේරෙනවද මේක? මේක එක ගොඩක් සියුම් ඒ වගේ රූප වලට කියනවා සුකුම රූප කියලා. ඒ වගේම දැන් අපි කියමු කම්මඤ්ඤතා රූපය කියලා එකක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා මැරිච්ච මිනිහක මෙහෙම අතපයම නමන්න පුළුවන්ද? බැහැ. නමුත් මේ අතපය නමන්න පුළුවන්කම තියෙන හිතේ තියෙන චෛතසික නිකස නිසායි. එතකොට ඒකට ඒ ගතිය තියෙන හිතේ මිසක හිතේ තියෙන ගතිය මේ කයෙන් ප්‍රකටයි. නමුත් මේ කය මෙහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ සිතේ සිතුවිලි වල. ඒකට කියනවා කම්මඤ්ඤතා රූපේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ නම් ගිහිල්ලා බලන්න ඇත්තටම ඒක බලනවා නම් මේ මෝහය අපිට ගොඩක් අඩු වෙනවා. මලමිනියක ඔයගොල්ලෝ රූපයක් අල්ලලා උබලා එහෙම නෑ නේද? මේ මූණක් හරි නහයක් හරි ඔබල බලන්න. ඔයගොල්ලෝ මේ මේසි අතින් ඔබන්න පුළුවන් ද අපිට? බෑනේ. ඒ විදිහමයි නරිච්ච මිනිහක මේ නහයක් හෝ මූණක් හේබුවොත් මේ මේසේ වගේමයි. අද ඕගොල්ලන්ට ඇල්ලුවාම මෙහෙම එබිලා හිටින විදිහේ එබේ කියලා හිතනවද? මේ කය මේ කයේ මේ මුදිතා ගතියට ඔකට කියනවා මුදිතාව කියලා මෘදු බව හිතේ තියෙන ගති ටික නිසා මේ කයේ මේව එබෙන්නේ අපි පුද්ගලයෙක් කියලා රැවටෙන්න පුළුවන්කම තියෙන්නේ අනේ අත හරි මෘදු ඉන්නේ හරි සැහැල්ලු ඉන්නේ කියලා අපි රැවටෙන්නේ මහ භූත රූපය අසුරු කරගෙන සිතේ තියෙන gati ටික නිසායි මුදිතා රූපය නිසායි එතකොට ඒ මුදිතා රූපය කියන එක සිතේ තියෙන ඒක ප්‍රකට කයෙන් ඒ නිසායි අපිට මෙහෙම ඇල්ලුවාම වෙන්නේ අපි දරුවෙක් ළමයෙක් මිනිසෙක් අම්ම කෙනෙක් කියලා ස්පර්ශ කරන අර ගල් ගෙඩියක් වගේ තිබුණා නම් මේ එකක්වත් කතා කරන්නේ නැහැ ඒක මේ මේ පිළිබඳ අපිට ඇත්තටම අවබෝධය එන්න එන්නයි මේ පුද්ගල භාවය දුර වෙන්නේ. එහෙම නැතිනම් කවදාවත් මේ පුද්ගල භාවයේ මම අනිත්‍යයි කියලා බැලුවට රූප කඩ කඩ බැලුවා කියලා මට මේ මොහි දුර වෙන්නේ කවදාවත්. ඒක දුක පරිඤ්ඤයයි කියලා කියන්නේ දුක පිළිසින් දකින්න කියලා තියෙන ඒ සුකුම රූප ටික ඕගොල්ලෝ හොඳට දැක්කාම ඕගොල්ලෝ හොඳට තේරෙනවා මේ කයෙන් ප්‍රකට තියෙන හවල් හිතේ තියෙන රූපේ නේද කියලා ඕගොල්ලෝ හොඳට දන්නවා. මේ වෙනකොටම මෙයාගේ අත මෘදුයි මගේ අත මෘදුයි කියන්නේ හොඳට දන්නවා මුදිතහ රූපය කියන එක මොකක්ද කියන එක. එතකොට අතපය හොඳට නැමෙනකොට මේ මගේ අත නැමෙනවා මම අත කරකියුවා කියන්නේ හොඳට දන්නවා මේ කර්මඤ්‍යතා රූපය කම්මඤ්‍යතා රූපය තියෙන්නේ කොහෙද කියලා දන්නවා. මේ සිතේ තියෙන ගතියක් කියන එක. හිතේ තියෙන ගති මහබූත රූපයෙන් ප්‍රකට වෙලා නේද කියලා. අපි මේ නාම රූප දෙක නොදන්න හින්දා මේ රූපේ පුද්ගලයෙක්මයි පුද්ගලයෙක් කරනවා කියලා මේ තරම් සම්මෝහයටපත් වෙන්න හේතු ටික. එතකොට මේ ටික තේරෙනකොට ඉබේමයි අපිට සිතේ තියෙන ගති ටික කයෙන් ප්‍රකටයි කියන නුවණ මට්ටම ආවහම කයේ හැකියාව කෙටිලා අපි හිතන්නේ මේ ටික. කෙනෙක්ගේ කියලා මොන විදිහටවත් හිතෙන්නේ නැහැ එතකොට. එතකොටයි මේ පුද්ගල භාවය අපිට අඩු වෙන්නේ. ඔන්න කමඤ්ඤතා රූපේ ඊට පස්සේ දැන් අපිට කිලෝ 50ක් 60ක් නැත්තම් අපේ ශරීරයේ කිරුවොත් කොච්චර බරද? කිලෝ 70ක් කියන්නකො. කිලෝ 70 පැත්තකින් තියෙන කිලෝ 50ක සිමෙන්ති මිටියක් උස්සන්න පුළුවන් අපිට හරි අමාරුයි නේ. නමුත් මේ කිලෝ 70ක රූපේ උස්සලා අඩිය තියෙන දැනෙනවද? ඒ කුමක් හින්දා කියලාද කියන්නේ? මේ හිතේ තියෙන ලහුතා රූපෙකින්දයි. අලියෙක්ගේ බර කොච්චරද? අලියට අපිට අපේ කය අඩිය තියෙනවා වගේම තමයි යටේ ශරීරය උස්සලා අඩිය තියෙනවා කියන්නේ. හිත ඒ තරම් මේ කය නිබර කරනවා. හිතට. ඒ කය ඒ වගේ නිබරව දැනෙන්නේ හිතේ තියෙන ගතියින්ද මේ අපි හිතයි පරිහරණය කරන්නේ. කය නෙමෙයි. කය පරිහරණය කරනවා නම් හිත පැත්තකින් තබලා කිලෝ 60 70 කුසගෙන යන බර දෙන්නේ අපිට. නමුත් හිතෙන් කය ඔසවලා හින්දායි මේ කයේ බර දැනෙන්නේ නැත්තේ. එතකොට කයේ මෙහෙම බර නොදැනෙන්නේ ඇයි? කියලා ප්‍රශ්නයක් එන්න ඕනේ නේ. කිලෝ 50ක් බරයි නම් මේ කය කිරුවෝ. ඇයි උසල අඩිය දිනුවට මේ 50 දැනෙන්නේ නැත්තේ? කියලා ප්‍රශ්නයක් එන්නේ නැද්ද? එන්න ඕනේ. ඒකට උත්තර තමයි ලහුතා රූපය කියන එක. මේ සිතෙන් තමයි කය නිබර කරලා තින්නේ. ඕක හිත හොඳට වඩපු කෙනෙකුට මේක දසදහස් ගුණයකින් හිතේ වේගින් මේ කය උසවන්න පුළුවන්. කය අරගෙන උඩින් යනවා කියන්නේ කේතරම් දෙයක් නෙමෙයි. අදත් අපි මේ ටික කරනවා. ඒක තවත් වැඩිතර කරන්න පුළුවන් එක විතරයි වෙලා තියෙන්නේ. එතකොට කය උඩින් ගෙනියන්න බෑ කියන එකක් තියෙනවා නම් මේ ධර්ම දන්න කෙනා මොන විදියටත් ඒක විශ්වාස කරන්න. එයා කියනවා කය උඩින් ගෙනියන්න පුළුවන් කියන එක. මොකද අදත් කරන නිසා. අපි නිකන් උඩ පයින්නවා කියන්නකෝ උඩ පයින්නවා කියන එක කරන්න කොහොමද? මොහොතකට හරි සිතුවිලි වලින් මේ කය උසවලානේ. ඒක දශමයක්වත් පොළවේ හිටින්න තියෙන අපි උඩ පයින්නවා කියන්නේ. සිතුවිලි වලින් මේ කිලෝ 50ක් 60ක්ම සිතුවිලි මුසල නෙමෙයි තියෙන්නේ. මුසලා තියෙන්නේ. එතකොට මේ මේ මෙන්න මේ වගේ රූප ටිකක් තියෙන සිතෙන් සිත අනුව පවතින රූප ටික කයෙන් ප්‍රකටයි. ඒකට කියනවා ධම්මායතන පරියාපන රූප කියලා. ඔන්න ඔය රූප වලට කියනවා සුකුම රූප කියලා. ඊට පස්සේ හීනංව ප්‍රණීතංව හීන රූප කියලා කියන්නේ ලෝකයා විසින් පිළිකුල් කරන අවමන් කරන නිඳා කරන රූප තියෙනවනේ මේවට කියන හීන රූප කියලා ප්‍රණීත රූප කියලා කියනවා ප්‍රණීත රූප කියලා කියන්නේ ලෝකයා ලස්සනයි කියනවා ප්‍රිය වෙනවා කැමති වෙන මනෝඩන රූප තියෙනවා මේවා ලස්සන රූප කියනවා ඊට පස්සේ දුරේ සන්තිකය කියන එක ඒ ඒ ධර්මතාවට සාපේක්ෂව දකින්න ඕනේ දැන් මට සාපේක්ෂව මේ වටපිටාවේ තියෙන රූප සන්තිකේ රූප. ඊට පස්සේ ඊගාව තියෙන රූප ඊගාට සන්තිකේ රූප. ඈතම තියෙන දෙයට සාපේක්ෂව ළඟ ළඟ දකින්න. ළඟ ළඟ දෙයට සාපේක්ෂව ඈත දකින්න. මේ වස්තුවට සාපේක්ෂව මෙතන තියෙන රූප ටික තුරයි. එතන තියෙන රූප ටිකට සාපේක්ෂව මේ ටික ළඟයි. මේ විදිහට දකින්න දුර ළඟ කියලා රූප ටිකක්. එතකොට ඔන්න ඔය රූප අපේ ජීවිතයට ඇසුරු වෙන 11 පොලක් තිබ්බා. නේද? අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, ඖදාරික රූප, සුකුම රූප, හීන රූප, ප්‍රණිත රූප, දුර රූප, ළඟ රූප. 11 රූපයක් තියෙනවා. ඕනම කෙනෙකුගේ ජීවිතයට ඇසුරු වෙන එච්චරයි. දැන් මේ හැම රූපයක්ම නේතං මම නේසෝ හමස්මි නිමේසෝ අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා දකින්න ඕනේ මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මේ මගේ නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න අපි ඔකට පාලයෙන් කියනවා නේතම් මම කියලා කියන්නේ මගේ නෙමෙයි. නේසෝ හමස්මින් කියන්නේ මම නෙමෙයි. නෙමෙයිසෝ අත්තාත කියන්නේ මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න ඕනේ. හැම රූපයක්ම මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න ඕනේ. එහෙනම් කොහොම කියලාද දකින්න ඕනේ? මේ දැන් අද අපි දකින්නේ මේ හැම රූපයක්ම එක්කෝ මම එක්කෝ මගේ නෑදෑයෝ දෙමෝපිය සහෝදරයෝ නැත්තම් මම ඇසුරු කළ මගේ යාළුවෝ මිත්‍රයෝ කියලා අපි දකින්නේ මම හෝ මගේ හෝ එක්ක මගේ ආත්මය කියලා තමයි අපි දැක්කේ දන්නේ මෙච්චර කාලෙ දැන් මේ හැම රූපයක්ම 11 පොළොක කියපු හැම රූපයක්ම මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න ඕනේ එහෙනම් කොහොමද දකින්න ඕනේ චත්තාරෝච මහ භූත චතුර්ණංච මහ භූතානම් උපාදාය රූපං මේ හැම රූපයක්ම 11 පොලකම තියෙන රූප කියලා යමක් තිබුණා නම් ඒ හැම රූපයක්ම සතර මහා ධාතු සහ උපාදාය රූපයි. උපාදාය රූපයි. ඒ හැම රූපයක්ම අවිද්‍යා සම්භූතං කම්ම සම්භූතං තණ්හා සම්භූතං ආහාර සම්භූතං අහුත්වා සම්භූතං හුත්වන භවිෂති මේ හැම රූපයක්ම දකින්න හේතු ප්‍රත්‍යයයි කියලා. මේ රූපය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා එයා කියන්නේ එයා දකින්නේ නිකන් නෙමෙයි. ඒ රූපය ඇතිවෙච්ච හේතු ටික දකිනවා. මේ හේතු ටික නිසයි මේ රූපය හටගෙන තියෙන්නේ කියලා දන්න නිසයි දකින නිසයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා එයා කියන්නේ. මොකද අපි යමක් කරනවා නම් ඒක සහේතුක වෙන්න ඕනේ. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා කියන්න නම් කුමක් හින්දාද එහෙම කියන්නේ? කියන කාරණාවක් තියෙනවානේ. එයා රූප ටිකක් බුදුරජාණන් වහන්සේ රූප ටිකක් පෙන්නලා ඒ කොළස් පොළේම යම් තාක් රූප ඇසුරු කළා නම් ඒ හැම රූපයක්ම එක්ක මහ භූත එක්ක මහ භූත නිසා හටගත් උපාදාය රූප කියලා පෙන්නලා ඒ හැම රූපයක්ම අවිද්‍යාව කර්ම තණ්හා ආහාරයෙන් හටගත්ත ඒවා ඊට පස්සේ හැම රූපයක්ම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ඒවා කියලා රූපය ගැන ඇත්ත ඇති හැටි පෙන්වනවා දැන් සම්මා දිට්ඨි කියලා කියන්නේ ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ මහ භූත කියන්නේ මොනවද මහ භූත රූප මොනවද උපාදාය රූප මොනවද ඇයි මහ භූත කියන්නේ ඇයි උපාදාය කියන්නේ ඒකේ ලක්ෂණය මොනවද ඒව ඇතිවෙච්ච හේතු ටික මොනවද කියලා ඉගෙන ගන්න ඕනේ ඔන්න ඔය ටික ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට රූපයේ සත්‍ය ඥානෙ තියෙනවා. රූපය ගැන ඇත්ත ඇති හැටිය දකින් දන්නකම තියෙනවා. නමුත් ඔගොල්ලෝ දකින්නේ ඊට පස්සේ ඔයගලන්ට හම්බ වෙන කෘත්‍ය ඥානය. එහෙනම් මේ ඇත්ත දකින්න තැනට යන්න යමකට යුතුයි කියලා එකක් හම්බ වෙනවා. ඊට පස්සේ තමයි ඇත්ත ඇති හිටි දැක්කා කියලා යමක් හම්බෙන්නේ. සාත්සත් කළා කියන තැනකට එනවා. මොකද දුක පිළිසින දැකලා ඉවරනකොට සම්මුතිය දුර වෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා, මග වැඩෙනවා කියන කාරණාවක් එනවා. එතකොට මේ ස්කන්ධය රූප රූපස්කන්ධය රූපස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් කිසි කෙනෙකුට පෞද්ගලිකව ඕන ඕන විදිහට වෙනස් කරන්න බෑ. මටවත් වෙනස් කරන්න බෑ. මොකද ඒ රූප ටිකේ සැබෑම ගති ටිකක් තියෙනවා. සත්‍යයක් තියෙන්නේ. සත්‍ය කියන එක වෙනස් කරන්න බෑනේ අපි කාටවත් ඕන විදිහකට වෙනස් කරන්න බෑ. එතකොට ඕගොල්ලෝ බණ ඇහුවා කියලා බුදුබණ දන්නවා කියලා කියන්න වෙන්නේ මෙන්න මේ සත්‍යයේ සත්‍යාකාරයෙන්ම දැනගන්න එකට. ඊට පස්සේ යෝගලන්ට කෘත්‍යයක් ඉතුරු වෙන්නේ එහෙනම් ඒ සත්‍ය අවබෝධයට යන්න මෙන්න මේක කටයුතු කියන තැනක් යනවා. ඒක ප්‍රතිඵලය තමයි සත්‍ය අවබෝධ වීම ඕගලන්ට. ඒ සත්‍ය ඕගලන්ටම දැర్శණය වෙන තැනකට එනවා. එතකොට දැන් මම කියලා දෙන්නම් ඉස්සෙල්ල රූප ටික. ඊට පස්සේ ඇයි අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේවෙන් හැදුනේ කියලා කියන්නේ කියන ටික කියලා දෙන්න. ඇත්තටම දින ගාණක් වැය වෙලා හරි කමන්නේ නාම ධර්මත් පැත්තකින් තබන්න. රූපයත් රූපී ඇතිවෙන්න තියෙන හේතු ටිකත් රූපේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ කියන මෙන්න මේ ටිකේ විතරක් ඉස්සලා දකින්න රූපයේ පිරිසිඳ දැක්කොත් පිරිසිඳ දැක්කොත් අනාගාම ඵලයටපත් වෙන්න පුළුවන්. ආය නාම ධර්ම මුකුත් ඕනේ. රූපයේ පිරිසිඳ දැක්කොත් අනාගාම ඵලයටපත් වෙන්න පුළුවන් මේ කාම භූමියෙන් මිදෙන තැනට මනස ගන්න පුළුවන්. මොකද කාම භූමියේ හැම කෙනෙක්ම රැවටිලා තියෙන අහුවලා තියෙන රූපය මත. රූපය තුලයි ඉන්නේ. නාම ධර්ම ටික පිරිසිදු දැක්කොත් මත්තේ කලයුත්තක් නෑ කියලා අරිහත්ත්වයකටම පත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුත්ත නිකායේ ආහාර වර්ගයේ ආහාර සූත්‍රය බලන්න. මහණී යම් කෙනෙක් කබලින්ක ආහාරය පිරිසිදු දැනගත්තොත් යම් සංයෝජනයකින් බඳුන සත්වය මේ ලෝකෙට එයිනම් ඒ සංයෝජනය යට නැහැ. කබලෙන් අපි රූපය පිරිසින් දකිනවා කියන්නේ කබලින් ආහාරය පිරිසින් දකිනවා කියන එක. කබලින් ආහාරය පිරිසින් දැක්කොත් අනාගාමී ඵලයටපත් වෙන්න පුළුවන්. ඊගාවට මේකෙදි තියෙන දෙයක් තමයි තමන්ටමයි තේරෙන්නේ මේ ඇත්ත එන්නෙන් එන්නෙන් වර්ධනය වෙන ගතිය තමන්ටම පේනවා. තමන්ටම දැනෙනවා. අද පෙනිලා ආයෙත් හෙට දවසේ නොපෙනියනවා එහෙම එකක් නැහැ. මේ ඇත්ත ලක්ෂණය තමයි දැකීම එන්නෙන් වර්ධනය මිසක පිරෙන්නේ වෙනස් වෙන්නේ. දැන් අපිට චිත්ත සමත්‍යයක් ඇති කරගත්තොත් මම අන්න අද දවසේදී හොඳට හිත සමාධිය. ශුන්‍යතාවක තියෙන්න පුළුවන්. හෙට දවසේදී හිත අසමාහිත වෙන්න පුළුවන්. ඒ සමතේ ලක්ෂණය. නමුත් ඇත්ත දැකීම කියන එක සමාධිත්‍ය එහෙම වෙනස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කලයක් බිමට නමනකොට කලේ ඇතුලේ තියෙන වතුර ටික එළියට හැලුණොත් එළියට හැලිච්ච වතුර ටික ආයි කලේ ඇතුලට එන්න හේතු නැහැ කියනවා. ඒ වගේ ඇත්ත දැක්කොත් ඒ දැකපු දර්ශනය ආය නැති වෙන තියෙන හේතු නැහැ. යම් පැත්තක් දවාගෙන ගින්න ඇති වුණොත් ඒ පිච්චු පැත්තට ආපහු ගින්න යන්න හේතු නැහැ කියනවා. ඒ වගේ යම් මාර්ගයකින් කෙලෙසිය නැති වුණොත් අහත්‍ය කෙලෙසිය නැති වෙන්න හේතු නැහැ කියලා. ඉතින් අපි දැන් පොඩ්ඩක් බලමු කොල් වෙලා තියෙනවද කීයටද ඉවර වෙනවද ඔන්න මේක අපිට කොටස් වශයෙන් කඩලා අරගෙන යන්න පුළුවන්. මොකද මේ ටිකේම අපි ඒ ටික කරමු. ඇත්තටම මේ ටික තමයි වටින්නේ. මම ඔයගොල්ලන්ට භාවනා ගැන කියලා දෙන්න. මේ ඉස්සෙල්ලාම මට ඕනේ අපිට ඕනේ සත්‍ය අවබෝධයක්. එතකොට ඇත්ත කියන එක අපි අහන්න නැත්නම් අහලා නැත්නම් දන්නේ නැත්නම් අපි ඇත්ත කියලා අවබෝධ කරන්න යන්නේ මොකද්ද කියන එක දැනගන්න ඕනේ වෙනවා. ඉස්සෙල්ලා ඇත්ත කියන එක සත්පුරුෂ ඇසුර සද්ධර්මය කියන එකෙන් අපේ ජීවිතේට සුතමේ ඥාණයෙන් අපේ ජීවිතේට ලැබිලා තියෙන්න ඕනේ ඇත්ත. ඊට පස්සේ භවනාව කියන එකක් ලැබෙනවා මේ ඇත්ත පෙන්නලා මේ ඇත්ත දැන් දකින්න නැත්නම් ඕගොල්ලෝ ඒ ඕගොල්ලන්ට පාරමිතා සම්පූර්ණ වෙලා නැති හින්දා නෙමෙයි. මානසික නීවරණ ධර්ම වැඩි හින්දායි. දැන් මේ දැනගත්ත ඇත්ත පැත්තකින් තබාගෙන ඊට පස්සේ වෙන වැඩ පිළිවෙලක් කරනවා. අපි සීල සමාධි ප්‍රඥා කියලා කියන මාර්ගයට. මේ ටික කරන්නේ මොකටද? මේ ඇත්ත දකින්න තැනට මනස හදාගන්න. මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාව යෙදෙනකොට ඇත්ත දකින්න පුළුවන් මට්ටමට එනවා. ඇත්ත දකිනකොට සියලුම ආශ්‍රයයන් සියලුම කෙලෙසුන්ගේ මනස මිදෙනවා. මෙහෙම ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් දැන් මේ ටිකේ මට කියලා දෙන්න වෙන්නේ ඇත්ත කියන එක. ඒක ගොඩක් හැබැයි ගැඹුරුයි. ගැඹුරුට තේරුම් ගන්න පුළුවන් මට තේරෙන මට්ටමට මම උපමා උපමේ අරගෙන දෙන්නම්. අද මේ දේශනාව නවත්තන්නද ඉතුරු ටික කරන්න මොකද ගොඩාක් තියෙනවා අපිට කරන්න මේ කොහොමද කරන්නේ? ඈ? එහෙනම් අත කෙටියෙන් ටිකක් මෙව කළා. මොකද අපි එක පිළිවෙලකට අපි රූපස්කන්ධය ගන්නවා. අරගෙන රූපස්කන්ධය සම්පූර්ණම අපි කතා කරනවා. හරිද? එතකොට මට ඔයගලන්ට හෙට දවසේදී පුළුවන් ඒකට පිටකේම තියෙන පොට් ටිකත් අරගෙන මෙන්න. මොකද ඒ පිටකේ තියෙන විදිහටම ගන්නට. එතකොට ඔයගොල්ලන්ට තව ජීවිතේ ලොකු හයියක් වෙයි. හමුදුරු හමුරුගේ අදහසක් කිව්වා නෙමෙයි. පිටකෙන කිව්වේ කියන එකත් ලොකු හයියක් වෙයි. ඊට පස්සේ පිටකේ බලාගෙනම මම ඔයගලන්ට උගන්වන්නම් මෙන්න මේ මේ රූපය ගැන මෙහෙම තියෙනවා මේ රූපය ගැන මෙහෙම තියෙනවා කියලා පිටකේ පෙන්නලා ඒකේ තියෙන අර්ථය එකින් එකට මම කියලා දෙන්නම් හරිද කියලා දීලා දවස් කිහිපයක් යනකොට ඇත්තටම ඕගොල්ලන්ට රූපී ඇත්ත ඇති හැටි දකින්න මේ නුවණ ඕගොල්ලන්ට පහළ වෙයි. ඕගොල්ලන්ට සැබෑම වෙනස දකින්න හම්බ වෙයි. ඇත්තටම නිවන් දකින්නවා කියලා කියන්නේ සත්‍ය අවබෝධයක් කරන්නයි. ඒ සත්‍ය අවබෝධ කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. මොකද ලෝකේ කවදාවත් හීනකින්වත් නොගෙවිරු නිවන කියලා කියන්නේ. මේ රූපේ යම් ඇත්තක් තියෙනවා නම් ඒ ඇත්ත ලෝකේ කවුරුත් හීනකින්වත් දැකලා නැහැ. හීනයක් වුණත් පේන්නේ ආත්ම සංඥාව මත තියෙන මේ මට්ටමකේ. එතකොට යම් කලක රූපේ සැබෑම ස්වභාවය ඔයගලන්ට අවබෝධ වුණොත් මේ බාහිර වස්තුන් ගැන කවර කතාවද තමන් කියලව තණ්හාව පවත්වන ජීවිතයක් ඉතුරු වෙන්නේ නැති ඔයගලන්ට. අනුගෙන බාහිර දේවල් ගැන කවර කතාවද තමන්ගේ කියලව තාත්ම භාවයක් තමන්ට හමු වෙන්නේ නැති තැනට එනවා. ඒ නිසායි ආධ්‍යාත්මික ධර්මයන් තියෙන තණ්හාවත් අතහැරෙන්නේ. අද ඔයගලන්ට මගේ ඇහැ, මගේ කන, මගේ දිව, නාසය, ශරීරය කියලා තමන්ට තමන් හැටියට දැකලා තණ්හාව පවත්වන්න පුළුවන් ටිකක් හරි හම්බ වෙනවනේ. බාහිර දේවල් නැතත් තමන් ගැන තණ්හාව ඉතුරු වෙනවා. එතකොට මේ රූපී ඇත්ත දැකීම තුලින් බාහිරේ නෙමෙයි ආධ්‍යාත්මිකයි ඉස්සෙල්ලා තැරෙන්නේ. ආධ්‍යාත්මික මම කියන පැත්ත අතහැරනකොට බාහිර දේවල් වල තියෙන බැඳීම අතහැරෙන්නේ ඉබේම. ඒ නිසා රූපය ගැන තව අපිට දැනගන්න ඕනේ ක්‍රම රාශියක් තියෙනවා. ඒ කියන්නේ ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්ංගම කියලා මේ රූපය කියනකොට මහ භූත රූප සහ උපාදාය රූප කියන එකේ අර්ථ ටික තේරුම් කරගන්නත් ඕනේ ඒ රූප මොනවද මොනවද කියන ටික තේරුම් ගන්නත් ඕනේ ඊට පස්සේ ඒ රූපයන්ගේ ඇතිවීම තේරුම් ගන්නත් ඕනේ ඒ රූපයේ නැතිවීම තේරුම් ගන්නත් ඕනේ රූපයත් රූපේ ඇතිවීමත් නැතිවීමත් ওই ටික ඔක්කොම තේරුම් ගත්තාම තමයි රූපේ පරිඤ්ඤයයි කියලා කියන්නේ. ඉස්සෙල්ලා රූපේ පිරිසිඳ දකින ආකාරය ඔගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට ඒ දැනගත්ත කෙනාට සත්‍ය දැනගත්ත කෙනාට දැක ගන්න තියෙන දැක ගන්න යන ගමන් මාර්ගයේ උපකාරක ධර්මයක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කිරීම මේ සත්‍ය හැම නෙමෙයි. ඒකයි මෙතන තියෙන ගොඩාක් වෙනස්කම කියලා කියන්නේ. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක සාක්ෂාත් වෙන ඕන එකක්. ඒක මෙනෙහි කරන්න පුළුවන් මෙනෙහි කළ යුතු එකක් නෙමෙයි. හැබැයි මෙනෙහි කළ යුතුයි මෙනෙහි කරන්න ඕනේ. ඒ මේ සත්‍ය කියන එකට තැනට එන්න උපකාරක ධර්මයක් හැටියට. ඕගලන්ට දැන් අද මේ කතාව තුලින් යම් ප්‍රශ්නයක් තිබුණා නම් ඉදිරියේදී මේ ටික කරගෙන යනකොට ඔය ප්‍රශ්න ටික ඔක්කොම ලිහි කියලා මම හිතනවා. මොකද අද අපි එක කාරණාවක් තේරුම් කරගන්න ඕනේ. ලෝකේ කියන්නේ නিত্য සැප ආත්ම. ලෝකේ කියන්නේ නিত্যයි සැපයි ආත්මයි කියන මෙන්න මේ විපල්ලාස තුන තමයි නිත්‍ය සැපය ආත්මය කියන්නේ. ඊට පස්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියන්නේ ලෝකයේ ඇත්ත. මේක ලෝකයේ නිත්‍යයි සැපයි ආත්මයි කියන්නේ ලෝකේ බොරුව අනිත්‍ය දුකයි අනාත්මයි කියන්නේ ලෝකයේ ඇත්ත. ලෝකේ බොරුවේ බොරුවේ ඉන්න කෙනා අනිත්‍ය දුකයි අනාත්මයි කියලා ලෝකේ ඇත්ත දැක්කොත් තමයි ලෝකේ කෙලවරට එන්නේ. ලෝකෙ කෙලවර කියන්නේ ආත්මය අනාත්මය කියලා දෙකෙන්ම පනවන්න බැරි දර්ශනය. ඒ ලෝකෙ කෙලවරට ආපු කෙනා නිවන් දකින්නේ. අද අපි දන්නේ අනිත්‍ය දුකයි අනාත්මයි කියන එකනේ නිවන් මාර්ගය ඔක්කොම හැටිලා නේද? මම ඔක පැහැදිලි කරලා දෙන්නම්. ඔතනයි වෙනස තියෙන්නේ. ඒ කියන්නේ ලෝකයේ කෙලවරට මම රෝහිත සූත්‍රයේදී කියලා තියෙනවා වෙන්නේ. ලෝකයේ කෙලවරකට එන්නේ නැතුව දුක් කෙලවර කරන්න බෑ. ලෝකයේ කෙලවරකට යන්නේ නැහැ කෙනෙක් නිත්‍යයි සැපයි ආත්මයි කියලා. දැන් අපි කියමු මේ ගේ ඇතුලේ අපි ඉන්න තාක් ගෙයි වැටායිනට යනවද? නෑ ගෙයි වැටායිනෙන් ගිය කෙනාට තමයි වත්තෙන් පිටට යන්න පුළුවන්. වැටායින්ට ගිය කෙනාටයි වත්තෙන් පිටට යන්න පුළුවන්. ගේ ඇතුළේ ඉන්න කෙනාට වත්තෙන් වත්තායනට යවෙන්නේ නැහැ. මේ ගේ ඇතුළ හොඳයි සනීපයි කියලා හිතන තාක්ම ගේ අතහැරලා වත්තායනට යන්නේ මේක දාඩිය දානවා ඉන්න බෑ රස්නේ කියලා දැනුනොත් තමයි ගේ ඇතුළෙන් එළියට යන්නේ. ඔන්න ගේ ඇතුලේ ඉන්න එක වෙනම එකක් ගේ ඇතුලේ හොඳ නැහැ කියලා ඔන්න වත්තායිනට යන්න පුළුවන් ඒ ගිය කෙනාට තමයි වත්තෙන් ඇතුලට යන්න පුළුවන් කියලා ධර්මතා ටිකක් තියෙනවානේ. ඒ වගේ ලෝකයේ ඇතුලේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා ඉන්න එක තමයි අපි මේ ඔක්කොම තණ්හාවෙන් අල්ලගෙන ලෝකයේ ඇතුලේ ඉන්න හේතු ටික. ඒ නිට්ටය සැපයි ආත්මයි කියන ටිකම හිතලා අතහරින්න බෑ. ඒකට අපිට තියෙන්න ඕනේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින දර්ශනය. එතකොට නිට්ටයයි සැපයි ආත්මයි කියන කෙලෙසේ නැති වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැක්කාම ලෝකෙ කෙලවරට යන්න පුළුවන්. හැබැයි ලෝකෙ කෙලවර දර්ශනය මොකද්ද කියලා වෙනම දැනගෙන තියෙනවා. අනිත්‍ය දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමෙන් ලෝකේ කෙලවර අපට අවබෝධ වෙන්නේ සත්‍ය අවබෝධ වෙන්නේ සත්‍ය අවබෝධ කරගත්ත සත්‍ය දැනගත්ත මනසකට දැකගන්න යන ගමන් මාර්ගය තමයි අනිත්‍ය දුකයි අනාත්ම කියන්නේ එස මග්ගෝ විසුද්ධිය. විසුද්ධියට මග එක. විසුද්ධිය කියන්නේ ඒක දර්ශනයක්. යංකින්ද සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියලා පෙන්වන්නේ ඒ වගේ මේ ලෝකෝත්තර දර්ශනයක් තියෙනවා. ඒ දැකීම නිසාම එක්ෂණේදී චතුරාර්ය සත්‍යෙම එකට අවබෝධ වෙනවා. එතකොට දුක පිරසෙන දකින්න සමුදය දුරු කරන්න මාර්ගය වඩන්න වෙන වෙනම ඕනේ නැහැ. ඒ ලෝකෝත්තර දර්ශනයේදී එතකොට අවස්ථා තුනක් තියෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අද අපි ඉන්න මට්ටම නිට්යයි සපයි ආත්මයි ඒ කියන්නේ ලෝභ දේශ මොහ. ඊට පස්සේ ඒ මට්ටම අතහරින්න අපිට වෙනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දර්ශනය දකින්න ඕනේ අලෝභ අධ්‍යස අමෝහ කියන ටික අපිට ලැබෙන ওই ටික ලැබෙන්නේ ওই ටික වැඩෙන්නේ ලෞකික ඥාන වලින් ඊට පස්සේ ඒ ටිකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට ලෝකෝත්තර මාර්ග ඥානයක් පහළ වෙනවා ලෝකෝත්තර දර්ශනයක් ඒකට තමයි ලෝකේ කෙලවර කියලා කිව්වේ. ඔයගොල්ලෝ අහලා තියෙනව නේද විදර්ශනා ඥාන කියලා තියෙනවා. උද්‍යෝ විඥානය, භංග ඥානය, බයතපොට්ට ඥානය, ආදීන ඥානය, මුංචිත කම්මිතා ඥානය, පටිසංකා ඥානය, සංකාරෝපේක්ඛා ඥානය. ඌව තමයි ඔය නිට්ටයයි සැපයි ආත්මයි කියන එක වෙනුවට අනිත්‍ය දුකයි අනාත්මයි කියන ධර්මතාවය හරහා වැඩෙන නුවණවල ඔය. ඕක ඔක්කොම ලෞකිකයි. දුව එකක්ව ලෝකෝත්තර නෙවෙයි. ලෝකෝත්තර මාර්ග දර්ශනය කියන එක වෙනමම දැනගෙන වෙනමම ඉගෙන ගත යුතුම එකක්. ඒ ඉගෙන ගත්ත කෙනෙකුට මේ ටික වැදුවම දකින්න පුළුවන් මිසක එහෙම නැතිනම් මේ ටික වැදුවා කියලා කෙනෙකුට දකින්න බෑ. පුඤ්ඤාභි සංකාරයක් වෙලා නතර වෙනවා විතරයි. මම මේ නබ්භාවර වෙනකම් වෙන කරුණු ටික කිව්වේ මේකෙදී ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ හැම ප්‍රශ්නයක්ම අද මම කතා කරන හැම ප්‍රශ්න දෙයක්ම අද මගෙන් ප්‍රශ්නේ අහන්න එපා. ඒක ඔක්කොම ගෙදර ගිහිල්ලා හරි කල්පනා කරලා හාමුදුරු මෙහෙම එකක් කිව්වා මෙහෙම එකක් කිව්වා කියලා සටහන් කරලා තියාගන්න. මේ දින ගාන කතා කරලා ඉවර වුණාම ඕගොල්ලෝ මගෙන් මේ ප්‍රශ්න අහන්න. එතකොට මම හිතන ප්‍රශ්න ලියලා තියෙයි කියලා. මොකද මේ පිටකෙම හරි අමුතු ක්‍රමයක් තියෙනවා. මම අපේ ස්වාමීන් මතක් කළේ මේකෙදි මුල් ටික දැකලා කලබල වෙන්න එපා. හරිද? මොකද අවසන් වෙනකන් ඉන්න වෙනවා. පිටකේ බලනකොට තියෙනවා අපි කියමු කුසල ධර්මයන් කියලා කියන්නේ ධමාත්‍රිකාවක්. කුසල ධර්මයන් කියලා කියන්නේ හොරකම් කිරීම, සත්තු මරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, රහමෙර පානය කිරීම කියලා යටින්ම තියෙන යන මේන් වැලක්මයි කියලා. හරිද? එතකොට දැන් උගලන්ට හිතෙනවා නේද අර ටික කියනවා මේ හාමුදුරන්ට තරදිල වගේ කියලා. ඒවනේ. එතකොට කුසල ධර්මයන් කියන්නේ හෝරගම් කිරීම කියනකොට මේ සම්පූර්ණ පරස්පරයි. නේ ඒවනේ. නමුත් අන්තිම වෙනකන් හිටියාම අර ඔක්කොම ප්‍රශ්න ටික ලිහෙනවා. නේද? ඒ නිසා මේ පිටකේ පුරාණම් තියෙන ශෛලිය එකයි. ඒ නිසා මම කතා කරන අද මේ ටිකෙත් ඔයගොල්ලන් ප්‍රශ්න ඇති. නමුත් ඔය වගේ. ඒ හින්දා ඔක සදරට ප්‍රශ්න තියුණාම ඒක තියාගෙන ඉන්න. මේ කාල වකවානෝ දිගටම ගියාම ඔයගොල්ලන්ට වගේ ප්‍රශ්න අහනවා. හරිද? මොකද මේ හැම එකක්ම මම මම හෙට පොත් ටිකක් එකතු කරලා පොත් ටිකක් අරගෙන මම මෙතෙන්ට එන්න. මේක අපි පන්තියක් හැටියට කරගෙන යන්න මම හිතනවා ඕගොල්ලන්ට ලොකු ලාභයක් වෙයි කියන එක. ඒ කියන්නේ ඇත්තටම ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි නිවන් දකිනවා කියන්නේ සත්‍ය අවබෝධයක් සත්‍ය කියන්නේ මෙන්න මේක මෙන්න මේ මට්ටම අපේ මනසේ ඇති කරගත යුතුයි කියන දැක්මක් නැති වෙනවා ඒකයි චුට්ටක්වත් මේ විපරිත එකක් නෙමෙයි මොකද ඔයගලන්ට චෝදනා කරන්න හම්බෙන්නේ නැහැ. මටවත් තව කාටවත් බුදුරජාණන් වහන්සේටවත්. මොකද එහෙම වුණොත් පෙන්ලා තියෙන ධර්මතාවයම නිසා. ඔයගලන්ටම තේරෙයි මේක මොනතරම් ඇත්තද අනේ තාම ඒ ඇත්ත අපි දන්නේ නැහනේ කියන උත්තරයක්